දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ 6 වෙනි දවසේ 6 වෙනි ධර්ම දේශනාව සඳහා චන්දර්ම දේශනා මාලා 6 වෙනි ධර්ම දේශනාව සඳහායි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සඳහා සිටු දෙනවා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ලාභං පටිච්ච වින විනිච්ඡයෝති ඉති කෝපනේතං උත්තං තදානන්ද ඉමිනා පේතම් පරියායේන වේදිතබ්බං යදිදං ආබං පටිච්ච විනිච්ඡයෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේදී විශේෂයෙන්ම අවධානය යොමු කරේ පටිච්චසමුපාදයේ තියෙන වේදනානිතා තණ්හාව හට ගන්නවා කියන මේ පුරුකට ඒ මොකද ඒ දුක්ඛ සත්‍යයට නැත්නම් සංසාර දුකට ප්‍රධාන හේතු වශයෙන් සම්දානුකූලව පෙන්වන්නේ මේ තණ්හාව. ඉතී තණ්හාවට හේතුව අහේතුකව හටගන්න එක නෙවෙයි හේතුව වෙලා තියෙන්නේ ඒ අදාළ වේදනාව. ඒ ඒ වේදනාවල් අනුව ඒ තණ්හාවල් පහළ වෙනවා. ඒ තණ්හාව නිසා උපාදානෙ පහළ වෙනවා කියන එකයි අපි සාමාන්‍යයෙන් සම්මතානුකූල පරිසම්පාදේ දැකලා තියෙන්නේ. මොකද මේ තණ්හාව ඒ වගේ අල්ලබදා ගැනීම විතරක් නෙවෙයි පහල කරන්නේ. ඒ තණ්හාව නිසාම ද්වේෂයත් පහල වෙලා අරගල ගැතුම් උනත් එnde ඉඳ තියෙනවා. ඒ නිසා මේ මහා නිදාන සූත්‍රේ අපි මේ පාලි පාඨ උද්දෘත කරගත්ත ප්‍රධාන සූත්‍රේ මහා නිදාන සූත්‍රේ සර්වචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට විස්තර කළ දෙනවා මේ හුදු තණ්හාව අපි කියන ආශාවම අවසානයේ ගැටුමකට ඇති වෙනවා අර වැඩි ශෙනේ දබරටයි කියලා අපි සාමාන්‍යයෙන් ඉදිනදා ගමේ භාෂාවෙන් කියන කතාව. අන්න එතනදී ඒ තණ්හාවේ පටන් අවසානයේ දඩමුගුරු ගැනීම, කලා විවාද කිරීම, බොරු කීම්, කේලාම් කිරීම ආදී අනේක අකුසල ධර්ම වලට පත්වීම අවස්ථා 9කින් සර්වචනත මෙතන විස්තර කරනවා. ඒක දිහා බලනකොට ඒක එච්චරම අදාළ පාඩයක් හෝ ගැඹුරක් තේරෙන්නේ නැහැ. නමුත් එක එකක් විස්තර කරලා බලනකොට අපිට එදිනදා ජීවිතේ අපිට ඇඟට නොදැනි අපේ අතින් යම් යම් වැරදි යටිපහුව වෙන හැටි අවසානයේ වගේ අනිෂ්ට ඵල නපුරු විපාක ආදීනව පහළ වෙනකොට පමා වැඩි ඒ වගේම මේ වගේ ධර්මයක් තේරුම් කරගන්න හිතේ එකලාසිකුත් නැහැ. නමුත් දැන් නොදැන හිටියයි කියලා හෝ ලෑස්තිලා ගියේ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒ අනිෂ්ඨ ඵල දිගින් දිගට පේන්න පටන් ගන්නවා. ඒ නිසා බහන භාවනා කරන කෙනෙකුට මේ ਸਰවඥාන්සේ පෙන්වන මේ යාන්ත්‍රණය අවබෝධ කරගත්තොත් කාරණා කීපකින් ශාන්තියක් තියෙනවා. අඩු ගන්න මේ භාවනා අවබෝධ ලැබුවේ නැතත් සාමාන්‍යයෙන් මේ තර්ක ඥාණයට එහෙම නැත්නම් අන්වේ ඥාණයට එහෙම නැත්නම් අනුවිපස්සනාට අනුව කල්පනා කරලා බැලුවා. මේ සමාජයේ මොනම සමාජ ආයතනයක්වත් වගේ ගැටුම් එහෙම නැත්නම් ප්‍රශ්න ඇතිකරන්න පිළිබිලා පිළිබිලා වාසය කරන්නේ නැහැ. නමුත් අවසාන ඉවර වෙන්නේ හැමදාම ගැටුමකින් තමයි. ඒ නිසා සමාජගත වීහයේ කිලෝරක් නැති ගැටුම් මොන්න තරම් මේ පහසුකම් ලැබුණත් විද්‍යානුකූල යටිදල පහසුකම් ලැබුණත් ඒ ගැටුම් වල අඩපාඩුවක් නැහැ. දෙක අපි මේ ශරීරයට අපි මේ හිතට ලෝකේ තියෙන මොන සැප දුන්නත් මේ ඇතුළත ගැටුමේ එකම අබමල් රේණුවක්වත් අඩුවක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ තරම් මහන්සිලක් මේ අවශ්‍ය කාරණා අඩුම කඩම සැපය දුන්නත් කොතනද මේ වැරද්ද යටිපහුව වෙන්නේ? කොහොමද මේන් අපිට මේ සාවිශාල ද්වේෂයක් මේ සාවිශාල ගැටුමක් ඇති වෙන්නේ කියලා බැලුවොත් මේ පෙත පෙන්වලා දෙනවා. ඊටාත්ම සියුම්ම මේ කටයුත්තේදී අපි දැන හෝන දැන එකට අහුවෙලා තියෙන හැටි. ඒකෙදි වැදගත් සංදිස්ථානයක් තමයි මේ ලාභං පටිච්ච විනිච්ඡයෝ කියලා තියෙනවා. අපි මේ සංසාර ගමනේදී වැඩ කරගෙන යනකොට අපේ සාර්ථකත්වයේ අනුව අපේ පරිශ්‍රණ වල ප්‍රතිඵලයක් වශයෙන් අපිට ලාභද සත්කාරද සම්මාන ශිලෝක ලැබෙන්න පටන් ගන්නවා. මේ සත්කාර සම්මාන ලාභ සිලෝක ලැබෙන්න ලැබෙන්න ඒ පුද්ගලයා ගොඩාක් ඔලොමල වෙනවා. ඒ නිහතමානීකම දන්නේ නැත්නම් ඒ ඔලොමල වීම නිසා යාට විශාල විදායක ශක්තියක් කවුරුන් කෙරේ විශේෂ වුණත් විධානය කිරීමේ ශක්තියක් ඉබේම ආරෝපණය කර ගන්නවා ආරෝපණය කරන සමාජයකට අපි ජීවත් වෙන්නේ ඒ නිසා ඒ පුද්ගලයා ඒ Tamanට ලැබිච්ච ලාභයේ ප්‍රමාණයට මදය, මානය කියන මේ කෙලෙස් වඩාගෙන ඒ මදයෙන් යුක්තව, ඒ මානෙන් යුක්තව එනේන ඕන දෙයකට මට විනිශ්චයක් දෙන්න පුළුවන් කියලා තමා විහිම්ම ඒ විධායක බලතල පවරගෙන විනිශ්චය කරන්න යනවා ඒ විනිශ්චය කරන්න යෑම නිසා තමාලාට කිසිම තමන්ට අදාළ නැති කාරණාවලට ඇඟිලි ගහලා විනිශ්චය කරන්න යෑම නිසා ගොඩාක් ප්‍රශ්න ගොඩාක් මේ අවුල් වියවුල් වලට මුලක් ඇති කර ගන්නවා. ඒකට හේතුවම අර ලාභේ සහ සත්කාර නිසා ඇතිවෙච්ච ඔලොමල ගතිය. ඉතින් අදහස් කරන්නේ මේ පාඩුව අවමානය නිවනට හේතු වෙනවා කියලා. ඒකෙන් කොහොමඩක්වත් කියෙන්නේ නමුත් මේකෙන් පෙන්වන්නේ ඒ යම් කිසි කෙනෙක් Tamange තියෙන මේ හැකියාවල් දක්ෂකම් අනුව ලාභ සත්කාර සම්මාන තියෙන තැනට යෑම අවාසනාවක්වත් අකුසලයක්වත් නෙවෙයි. මොකද ගිය පළියට හදිස්සි වෙලා අදාළ දේවල්ට හෝ නැති දේවල් වලට වහවා විනිශ්චය කරන්න යෑමෙන් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේ විනිශ්චය නිසා තමන්ගත් තීන්දුව අරසකරන්න ගහපා දෙන්න ඒකට බැසගෙන ඒක අල්ලවදා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට එහෙම නැත්නම් ගැඹුරෙන් කල්පනා කරලා මේ නික්ලේශී තැනක ඉඳලා කෙලෙසයක් හට ගන්න තැන පිළිබඳව අවධානයෙන් බලන කෙනෙකුට මිත්‍ත්‍ති ගන්න තියෙන පාඩම තමයි Tamande යම් ආකාරයක ජීවිත ජාග්‍රහණය ලාභය සත්කාරය සම්මානයක් හම්බ වෙච්චාම ඒත් එක්කම හිතට එන මාදය මානය මේ ඔලොමලකම නිසා හදිස් වෙලා විනිශ්චය කරන්න ගත්තොත් ඒ ලාභ සත්කාර සම්මාන Tamanටම වාසියට හිටිනවා එනිසා මේ විනිශ්චය කරන තැනදී තමයි Taman මේ වැරද්දට අහු වෙන තැන. ඒ නිසා අපි හදිසි වෙන්නේ නැතුව අනින්ට පෙර හිතා බලමු කියන කතාව වගේ එතනදී මේ වහා ඉක්මනට පැනලා විනිශ්චය කරන්න යෑමෙන් Taman අදාළ කරුණු කාරණා රැස් කර ගන්න නැතුව ගා පෙරට වැරදි තීන්දුවට එළඹෙන්න වෙනවා. තීන්දුව යම් තාක් වැරදිද ඒ තාක් ඒක අරසා කරන්න විශාල ප්‍රයත්නයක් කරන්න වෙනවා. ඒක නිසා ඒ ලාභ සත්කාර සම්මාන ලැබිච්ච වෙලාවක විනිශ්චය කළ යුතුයි බාහිරින් ආපු වර්ධනාවක් නිසා හෝ ඇතුළත ප්‍රශ්නයක් නිසා වෙලමුණත් ඒ විනිශ්චයට අදාළ කාරණා පිළිබඳව පුළුවන් තරම් තොරතුරු රැස් කිරීමට පමා වුණොත් තොරතුරු වැඩි වැඩි රැස් කරන්න රැස් කරන්න තීන්දුව yaadන එකක් වෙනවා. නමුත් අර ලාභෙන් සත්කාරයෙන් ඇතිවෙච්ච මදය පමාදේ නිසා උගෝදනය කරන්නේ අදාළ තොරතුරු හොයලා ඉන්න පමා වෙන්නේ නැහැ. ඉක්මනටම තමන්ගේ අධිකාරී බලය පවරා ගන්නාලා අධිකාරී බලය නිසා වහා තීන්දුවට පෙළඹෙනවා. නොබෝ කලකින්ම තමන්ට තේරෙනවා මේක පොඩ්ඩක් වෙලා බලලා කටයුතු කරා නම් මේ තීන්දුවට එන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට තීන්දුව වැරදි බව දැනගත්තත් අපේ මාන්නේ අපේ සක්කාය දිට්ඨිය අර වැරදි තීන්දුව හරි බව පෙන්වන්න පුදුමාකාර ෂට මායාවී ගති වංචනික ධර්මහරා ඒ වැරද්ද නිවැරද්දක් කරලා පෙන්වන්න දාගන්නවා. එතකොට ඒකට දැස ගැනීමක්, නිමක් වීමක්, නතු වීමක්, ඒක දැඩි ලෙස අල්ලා ගැනීමක් ආදී කෙලෙස් රාශියක් මේ කටයුතු නිසා සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන වැදගත් තන්ති ස්ථානයක් විදිහට දැක් ගන්න පුළුවන්. අපේ ජීවිතේ අපි පුද්ගලිකව හෝ සමාජගතව හෝ මේ ගන්න විනිශ්චයන් සම්බන්ධව යෝගාවචරයන් විදිහට නැත්තම් සද්ධර්මයේ අහපු කෙනෙක් විදිහට අපි ක්‍රියා කළ යුතු ආකාරය මොකක්ද කියන්නේ. ඒ නිසා තීන්දුව දැනගන්න ඕන Taman තීන්දුව වැඩියෙන් ගත්තොත් වැඩියෙන් වැරදි ගොඩක් රැස් වෙනවා. ඒ නිසා තීන්දුව ගැනීමට Taman විශේෂ තමයි සුදුස්සෙක් කරගන්නව වෙනුවට දුආන්තරම් බලන්න ඕනේ මේ වගේ දෙයකදී Tamanගේ හිතේ චිත්තසංතානයේ පිරිසුදුකම රැකගෙන ඒ වගේ අවුල් සහගත වැඩවලට සම්බන්ධ නොවි ඒකෙ වෙන මොන පාඩුවක් වින්දත් අදිසි තීන්දුව වලට ගන්නේ නැතුව ඉවසන ශක්තියකට මේකට ශාන්තිය කියලා කියනවා. ඉවසීම කියලා කියනවා, උපේක්ෂාව කියලා කියනවා. ඉතින් හදිසි තීන්දුව ගත්තාම අපි අවට ඉන්න කට්ටිය ඉක්මනට අපිට ගහලා අපිට මේ අපිව උඩ තියලා නංගලා අපිට ස්තුති කරાવી. නමුත් අපි යම් කිසි විදියකට ඒ තීන්දුව ගැනීම පොඩ්ඩක් කරුණු කාරණා විස්තර හොයීම අදාසින් පමා කෙරුවොත් ඒ පරිසරය අපිට පුදුමාකාර බලපෑම් කරනවා ඉක්මනට තීන්දුවක් දෙන්නේ කියලා. ඒක තමයි eh, මේ අසහනය කියන්නේ. ඒකට තමයි මානසික ආතතිය කියන්නේ. ඉතින් මේ පරිසරය අපිට මේ තීන්දුවකට කරන ඉල්ලීම වගේම අපේ හිත ඇතුලේ තියෙන චෛතසිකත් ඉක්මනට eh, නොයවසන අසුළු ගතියක් අරගෙන උන ඕන දෙයක් කවන්න වෙන්නේ මේක ඉක්මනට තීන්දුව කරන්න කියලා අපි හදිස්සියට විනිශ්චය කරොත් ඊට පස්සේ ඒ ගත්තේ වැරදි තීන්දුවේ ප්‍රමාණයට ඒක අරස කරන්න ගිහිල්ලා විශාල අපහසුකටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයේ වශයෙන් බලනකොට සර්වචනාචි දේශනා කරලා තිනවා දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ මාන්නේ මේ යෝග ජීවිතයේදී පැවිදි ජීවිතයේදී භ්‍රමචර්ය ජීවිතයේදී මේ ලාභය සක්කාරය සම්මානීය සිලෝක වැඩි වෙන්න වැඩිට අන්තිම දරුණු එනු බැලුව බැලමට අර කරන කල්ට බව මීරිය මීදේ විඳින කලට වේ දුක් දැඩි වේ ගිනිසේ කියන වගේ පුදුමාකාර දුර නොපෙරෙන අදිශීර පැනලා දේවල් කරන්න ඇති වෙන මේ මදේ ආවට පස්සේ ඒ පුද්ගලයා තමන්ගේ අත් සිද්ධියට ගැලපෙන්නේ නැති එහෙම නැත්නම් අත් කුසලයට ගැලපෙන්නේ නැති හරියට ඔලොමලකම් කරනවා. ඉතින් ඒචයි ලාභ සත්කාර වෙන හැම වෙලාවකම පරිසං වෙන්න ඕනේ. මේකේ හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙනවා. ඒ නිසා ඒ ලාභ සත්කාරයක් කරනකොට වහා විනිශ්චය කරන්නේ නැතුව ඒක පිළිබඳව අද තියෙන ඔය නවීන වචනෙන් කියනවනම් ශාක්‍යතා පරීක්ෂණ කරන්න ඕනේ. ඒකට අදාළ කරුණු ගොඩාක් රැස් වෙනකන් විනිශ්චයට පමා කරන්න. ඒ නිසා අපි මොනවාරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉස්සර වෙලා ඉක්මනට ඒක ප්ලෑන් කරන්නයි ඒවා ඉම්ප්ලිමන්ටේෂන් වලට යනවට වැඩිය අදාළ තොරතුරු ගොඩාක් කාලයක් රැස් කර කර හිටියොත් අපිට ඒ අපි කරන සලස්ම yaad වෙනවා. ඒ වගේ මේක ක්‍රියාත්මක කරනකොට අතුරු ආන්තර එන්න තියෙන ඉඩ අඩුයි. නමුත් අපි පුංචි තොරතුරු ටිකක් අරගෙන කොහෙන් හරි අදාගත්ත දක්කු පුක්කක් හරි කඩිමුඩියක් හරි ඒක කරන්න පටන් අරගත්තාට පස්සේ එතන තියෙන ඇත්ත වශයෙන්ම ඒ ව්‍යාපෘතියට තියාද ආසාවක්වත් නෙවෙයි අපේ තියෙන එක්කෝ මාන්නයක් එක නැත්නම් දේශපාලන අටු අදහසක් එහෙම නැත්නම් මොකක් හරි කුට්ටියක් අරගෙනලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔය විනිශ්චය කියන පදයයි දේශපාලනය කියන පදේ අතර තද නැදගන්න ඕනම කෙනෙක් ඒ විනිශ්චයක් පිළිබඳ තක්කුමුක් වෙලා ඉන්නවනම් ඒ කියන්නේ පැහැදිලිවම දේශපාලන අදහසක් යටි කුඩු අදහසක් කියන නිසා ඇතුළත වේවා පිටත වේවා මේ විනිශ්චය සම්බන්ධව අපේ තේරවාද ශාසනය මොකද්ද තියෙන ආකල්ප මේ විනිශ්චය ගන්න අපි මේ හිතක් වැඩ කරන හැටි බලපුවාම අපි විනිශ්චයකට පෙළඹෙන චෛතසික තුනක් හඳුනා ගන්න පුළුවන් එකක් තමයි විතක්කය කියන චෛතසිකය අනිත් එක තමයි මානසිකාරය කියන චෛතසිකය. අනිත් එක තමයි චේතනා කියන චෛතසිකය. අපිට අතරමං හතරමං හන්දියකට හෝ දෙමං සංදියට හෝ පත්වෙච්චාම නැත්තම් විකල්ප රාශියක් ඇත්තනකට ගිහාම ඒ විකල්ප වලින් මෙන්න මේක විනිශ්චය කර ගන්න ඕනෑ කියලා අහවල් දෙයට යන්න කියලා යොමු කරන චෛතසික තුන තමයි විතක්කයත් මානසිකාරයත් චේතනාවක් කියන්නේ චෛසික. ඒ විතක්ක කියන චෛසිකයට සංකල්ප කියන වචනත් පාවිච්චි කරනවා. එතකොට මිච්ඡා සංකල්පයක් දිගේ අපි ඒ විනිශ්චය ගත්තොත් එතම් පටම්ම තිත්ත අමිහිරි රස දෙන ආධිනව රාශියකට මුහුණ දෙන්න පුළුවන්. සම්මා සංකල්පයක ඉඳලා මේ තීන්දුව ගත්තොත් ඒ යෝගාවචරයට දෙඳලා සුගතියක් වෙනවා. එහෙම නැත්නම් මානසිකාරය පැත්තෙන් බලනකොට අයෝනිසෝ මානසිකාරයක ඉඳලා අදිශ්‍ය කලබල වෙලා තක්කු මුක්කු වෙලා විනිශ්චය කරුවොත් ඒ අයංශමන කාර්ය නිසා දිගටම ඒ නපුරු ඵල රාශියක් විඳිනවා. මොකද ඉවසලා නෝනින් සලකලා බලලා ඒ යෝනිසමන කාර්ය විදිහට යොදා ගන්න පුළුවන් වුණොත් ඒ සංදිස්ථානේ හරි පාර දොර ගන්න පුළුවන්. එහෙම නැතුව මේ චේතනා අනුව හදිස්සි කරලා ඒ ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් ඒ අපිට චේතනා කියන පදේට සමාන පදයක් විදිහට මේ සංස්කාර කියන පදේ ගන්න පුළුවන්. ඒ සංස්කාර නිසා Taman හදිසි කරලා කුලප්පු කරවලා ඒ තීන්දුවට යොමු කරනවා. නමුත් යොමු කරුවට පස්සේ එන ප්‍රතිඵල රාශිය ගැන හදිසි විනිශ්චය කරන වෙලාවට Tamanට වැටහීමක් නැහැ. ඒ නිසා යෝගාවචරයේ භාවනා කරගෙන යනකොට මේ අපි කියමු මේ ආනාපාන සතිය කරනවා එහෙම නැත්නම් සමත භාවනාවක් නම් ප්‍රශ්න නැහැ. නැත්නම් ආනාපාන සතිය නම් සමත විපස්සනා දෙකටම ගැලපෙනවා. නැත්නම් බිම්බි මැකිලිම කියන විපස්සනා ආරමුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වම දකුණ වගේ විධක්මන් කරනකොට කරන ආරමුණක් වෙන්නත් වෙන්න පුළුවන්. අපි දන්නවා ඒ වෙන්නේ ආරමුණක් ආරමුණු කරගෙන එහෙම නැත්නම් නිමිටි කරගෙන භාවනා මනස කාට පෙළඹුණාට අපිට එන්නේ ඒ අරමුණ විතරක් නෙවෙයි රාශි රාශි අරමුණ එනවා. හිතවිලි එනවා, ශබ්ද එනවා, වේදනා එනවා. ආන් මේ වගේ අතිරණාත්මක අවධියක අතිරණාත්මක ආරම්භයක් ඇති මේ යෝග ජීවිතයේදී අවශ්‍ය අරමුණට හිත මෙහෙවීම කරන්නේ මේ විතක්ක කියන චෛතසිකය. ඒක මහසි භාවනා ක්‍රමදී විශේෂම මෙනෙහි කිරීම කියන වචනේ යොදන්නේ විතක්කෙට අපි ආස්වාද ප්‍රසවාස කරනකොට අපිට හිතවිලි බහුල වෙනවනම් සද්ද බහුල වෙනවනම් වේදනා බහුල වෙනවනම් ඒව ඇත්තටම බරපතල නිසා නෙවෙයි ඒව ඇවිල්ලි වල අපේ ගමනට අරස් කපනවනම් අපි ඒ ආස්වාස වලදී ආස්වාස කියලා මෙනෙහි කරනවා ප්‍රසවාස වලදී ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා අනේ මෙනෙහි කිරීම නිසා අපට අතුරු අරමුණු ගෙවම් කරගෙන මූල කර්මත්තාන්ට හිත දාගන්න යම් ප්‍රමාණයක පහසුකමක් සැලසෙනවා. ඒක නිකන් අපි පුංචි ඉස්කෝලේ ගිය කාලේ අපිට මතකයි. පළවෙනි පන්ති පීරියඩ් එක ඉවරලා දෙවෙනි පීරියඩ් එක පටන් ගන්නකොට පන්ති පාර ගුරුවරයා ඇවිල්ලා නම් අඬ ගන්නවා. නම් අඬ ගන්නකොට පොත බලාගෙන එක එක්කනාගේ නම කියලා කතා කරනකොට අදාළ එක්කන අත උස්සනකොට ටීචර් දන්නවා ළමයි කී දෙනෙක් ඉන්නවද ඇවිල්ලා නැතුව වෙන කෙනෙක් වෙනකොට වෙන කෙනෙක් අත උස්සනවා නම් අහුවෙනවා. ඒකයි ඒකේ තියෙන අතීසිල්ලෙන් කරන වැඩේ. ඉතින් ඒ නංගඬ ගහිල්ලෙන් තමයි අද දවසේ ඉස්කෝල ළමයි කී දෙනෙක් ඉන්නවද බණිස් කීයක් ගේන්න ඕනේද? ඉස්කෝලේ වැඩ කටයුතු තීන්දුව වෙන්නේ. අනේ නංගඬ ගහනකොට නම කියලා කතා කරනකොට වෙනත් කෙනෙකුට ඒ ළමයා වෙනුවෙන් අත උස්සන්න බෑ මොකද පන්ති පාර ටීචර් ළමයි අඳුරනවා ඒ නිසා ඉබේම නම් ලකුණු කිරීමේදී ඒ යම් සීමාවකටපත් වෙනවා. ඒ වගේ තමයි මේ අරමුණට නම කියලා කතා කරනකොට ඒ අරමුණට විශේෂ ආරාධනාවකුත් අනික් කටියට පොඩ්ඩක් කොහොම හිටපන් කියන කතාවකුයි කියවේ. ඒතකොට මේ විතක්කේ මෙහෙම ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ පුද්ගලයාට අර ආහල පාල යන ආගන්තුකෝ එන අනිකුත් හිතවිලි වේදනා රද්ද පොඩ්ඩක් යටපත් කරගෙන මිනේ කිරීම මේ විතක්කේ මාර්ගයේ තමන්ට ඕනේ අරමුණ ලොක් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක සමත විදර්ශනා දෙකේදීම කෙරෙනවා. ඊට පස්සේ මේ මතු කරගත්ත අරමුණ මේ සරත් කියනකොට සරත්මද අතේශ්වය කියලා ටීච මොන දිහා බල්ලා තීනු කරන්නේ. ඒ වගේ තමයි අර විතක්කය ඒ අරමුණට යොමු කරාට පස්සේ ਵਿਚාරය කියන චෛතසිකයේත් එක්කම ගිහිලා මේ එයාමද වෙන කෙනෙක් නෙවෙයිද කියන එක විනිශ්චය කරනවා. ආස්වාසය කියලා මෙනෙහි කරනකොට මේ අප්‍රස්වාසය නෙවෙයි සාද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා ආස්වාසය අනික් අරමුණු වෙන් කරගෙන ඒකේ රස අරමුණේ අත්දැකීම වෙන්කොල දැනගන්නේ මේ ਵਿਚාරය කියන චෛතසිකය. මේ විතක්ක ਵਿਚාර චෛතසික දෙක හරි හැටියට දන්නවනම් යෝගාවචරයා සෑහෙන දුරට බාධා තියේදී සෑහෙන දුරට අරමුණු රාශි රාශි තියේදී Tamanට ඕනේ අරමුණට හිත යොමු කරගන්න දක්ෂකම තියෙනවා. ඒ වගේම තමයි මේ විතක්කචෛසිකේ මේ චෛසිකේ පැත්තෙන් කියනවා නම් විතක්කචෛසිකේ තියෙන තාක්කල් නින්දට හිත යන්න දෙන්නේ නැහැ. මෙනේ කිරීම කරන තාක්කල්. ਵਿਚාරයේදී මේ තියෙන්නේ ආශ්වාසයම ප්‍රශ්වාසය නෙවෙයි. නැත්නම් ප්‍රශ්වාසයට හිත ගියාට පස්සේ ප්‍රශ්වාසය මෙනේ කරන එක ආශ්වාසය නෙවෙයි කියලා. හොඳට ඒ වෙන්කොට දැනගන්න පුළුවන් ඥාණය තියෙනවනේ මේ විචිකිච්ඡා චෛසිකේට ඉඩ නැහැ. හිත අන්ධබන්ද වෙන්නේ නැහැ. හරියට දන්නවා මෙයාට මොන දිලා ඉන්නේ කියලා. ඉතින් මේ විදියට විතක්ක ਵਿਚාර චෛසික දෙකේ සූර බව එහෙම නැත්නම් කාර්යක්ෂම බව එහෙම නැත්නම් වශී භාවය ඇති වෙන්න ඇති වෙන්න ඒ යෝගාවචරයට අර කෙලස් දෙකක් අයින් වෙලා අනිවර දෙකක් අයින් වෙලා ඒ වුණට මේ ධානාංග දෙකක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකේ දක්ෂ වෙලා අපි හිතමු මේක සමත පැත්තට යන කෙනෙක් නම් පළවෙනි ධ්‍යානයට යනකොට ඒ විතක්ක ਵਿਚාර අනුව ප්‍රීති සුඛ ඒකග්ගතාදී ධ්‍යානාංග සම්පූර්ණ වෙනකොට ඒ කම්මැලිකම සැකය කාමච්ඡන්දේ ව්‍යාපාදේ උද්දච්ච කුච්චකින් සයිසිකයින් යනවා. අයිමුල්ලා පස්සේ යෝගාවචරයට අර විතක්ක ਵਿਚාර දෙකේ සූරකම නිසා අනිකුත් බාහිර අරමුණු වලින් අයින් වෙලා නිවර වලින් අයින් වෙලා අර අරමුණත් එක්ක සමීප සම්බන්ධකමක් ඇති කර ගන්න පුළුවන් උපචාර සමාධියක් වශයෙන් හෝ අර්පණ සමාධියක් වශයෙන්. අතර මේක රසවත් වේ සමතපැත්තෙන් කතා කරනකොට මුතිපසනාදි તો වැඩිම වෙනවා. අපි මේ මම මේ සමතේ ගත්ත විශේෂ මේ අවස්ථා හැටියට වටිනාකමක් තියෙන නිසා දැන් මේ යෝගාවචරය පළවෙනි ධ්‍යානෙටපත් වෙච්ච යෝගාවචරය මේ දිගින් දිගටම කියන විතක්ක ਵਿਚාර පීති සුඛ එකකට ආදී චෛසික පහෙන් පළවෙනි ධ්‍යාන අපිට පැයක් විතර පුරුදු කරයි කියලා. පුරුදු කරාට පස්සේ යෝගාචරයට වෙන පැයක් විතර ඒ ධ්‍යාන සමවැදේ ඉන්නකොට පැහි මුලදී බොහොම සුන්දරයි බොහොම රසවත් බොහොම සීතලවන සුළු වුණාට පැය ගෙවිගෙන යනකොට මේක ධ්‍යානයකදී ඉන්නේ නැද්ද කියන මට්ටමට යනකම් හිත ඔද්දල් වෙනවා. හිත නීවරණත් එක්ක ඇසුරු වෙන්න පටන් ගන්නවා. ජීවනත් එක්ක සමීප වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ නීවරණ ඒ ධ්‍යානෙන් හැලිලා يعني නතර වෙලා හිත සාමාන්‍ය අරමුණක් සාමාන්‍ය මනසක් බාටපත් වෙනවා. අන්න ඒක තුන් හතර සැරයක් හතර සැරයක් කෙරුවට පස්සේ ඒ ධ්‍යාන භාවනා උගන්වන ගුරුවරයා ඒ යෝගාචර මතක් කරලා දෙනවා සමවදින වෙලාවේදී මේක ආස්වාද ජනක වුණාට අවසාන වෙනකොට ඒ තුල ආදීනව පහළ වෙනවා. ඒකේ තියෙන අමාරු ගතිය, මේකේ රසය අඩු වෙන ගතිය, බාධක ධර්ම වැඩි වෙන ගති වැඩි වෙනවා. අන්න ඒ පළවෙනි ධ්‍යානයේ දැහෙන වෙලාවක් ඉන්නකොට ඒ පළවෙනි ධ්‍යානයේ තියෙන ඒ පටන් ගන්නකොට තිබුණ ප්‍රේමේ බහුව වෙනකොට නැති වෙන්න ප්‍රධාන වැඩිකාරය වෙන්නේ මේ විතක්ක ਵਿਚාර කියන දෙක. ඒ දෙන්න අර ධ්‍යානෙ ලැබිච්ච සුඛය ඇතුලේ ඉඳගෙනත් විවේචනය කරන්න පටන් ගන්නවා විනිශ්චය කරන්න පටන් ගන්නවා කිරන්න මනින්න පටන් ගන්නවා. පටන් ගන්න නිසාර ධානා සුඛය අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා මේක හොඳට අත්දැක්කට පස්සේ ඒ ගුරුවරයා යෝගාවචර කියනවා ඒ නිසා පළවෙනි ධ්‍යානට සමාදින්න පැයක් විතර ඉන්න පටන් ගන්නකොට ඒකේ තියෙන මිහිරියාව දකින්න ආස්වාද පැය විතර යනකොට ඒකේ ආදීනවේ පෙනෙයි පෙන්වන්නට පස්සේ බලන්න ඒ ආදීනවයේ එන්න හේතුව අර අරමුණේම හිත පවත්තන්න නැතුව විතක්කය වෙන අරමුණ වලට හිත ඇදගෙන යනවා. ਵਿਚාරය Taman ඉන්න ධානයට වැඩිය පිටින් එන සද්ද වලට ප්‍රේම කරනවා. වේදනාවට කලබල වෙනවා. හිතවිලිද මේ අදහස් යොමු කරනවා. ඒ නිසා ධාන සුඛේ වෙනුවට හිත නන්නතර අරමුණු රස බලන්න යනවා. ඒ නිසා මේ විනිශ්චය කිරීමේ ශක්තිය ඇති විතක්ක ਵਿਚාර දෙක පළවෙනි ධානයේ අපල දුන්නා ඒ දෙන්නගේ තියෙන මේ කඩප්පුලි ගති නිසා ඒ ධානය විනාශ කරනවා. එනිසා මොකද වෙන්නේ? දෙවෙනි ධ්‍යානට යනකොට ඒ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාගතානම්මෝ ප්‍රණීත ධ්‍යා ප්‍රණීත ධානාංගයෙන් යුක්ත වූ දෙවෙනි ධ්‍යානෙට සමවදීවා කියලා අර යෝගාවචරයට විතක්ක ਵਿਚාර දෙක කපාරින්න. කපහැරියේ නැත්තම් ඒ ප්‍රීතියේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ දුකේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ ඒකාග්‍රතාවයේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ විතක්ක ਵਿਚාර දෙක ඒ දෙන්නට නිකන් ඉන්න බැරි නිසා ධ්‍යාන ඇතුලේ ඩෝල් ගන්න, පිණුම් ගන්න. කලබල කලබල කරලා ධ්‍යාන සුඛ නැති කරන. ඒ නිසා මේ විනිශ්චය ශක්තිය අවශ්‍යයි පළවෙනි ධ්‍යානය යන්න. නමුත් එයින් එහාට ඊට උසස් වූ දෙවෙනි ධ්‍යානයට යනකොට ඒ විනිශ්චය කිරීමේ ශක්තිය අපි හලන්න වෙනවා. විනිශ්චය කිරීමේ ශක්තිය තියෙන තාක්කල් ධ්‍යාන සුඛේ නැති මේකම කියනවා මේ පෙන්ලා දෙන්න පුළුවන්. හොඳට භාවනා කරපෝ විපස්සනා පැත්තට අත්දැකීමෙන් තියත්තන්ද ඒ ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොට දකින්න පුළුවන් තාක්කල් ඒ යෝගාවචරක මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා විතක්කයේ මෙහෙवला ඒ විතක්කයේ හරහා ආස්වාද ප්‍රසවාසය ඉස්මතු කරගන්නත් අර හිතවිලි වේදනා සත්ත්ව පැත්තකට කරගන්නත් උදව් වෙනවා නමුත් ඒ ආස්වාද ප්‍රසවාසය හොඳට සංසිඳිලා සූක්ෂම වෙලා ඒක ඇතුළට අපි විවේක ස්ථානයකට ඒක ධ්‍යාන සුඛයක් නොවුනට කොහොම සමානව වගේ විපස්සනා වෙච්ච හම්බ වෙනවා එහෙන් කණෙන් දිවෙන්නාසෙන් කුවින් වෙලා අඩු ගන්න ආනාපානෙමුත් වින් වෙලා හිත බොහොම ඉඩ පහසු තියෙන විවේක ස්ථානටපත් වෙනවා පත් වෙන ගම වෙලාවට නම් බොහොම ප්‍රියයි බොහොම රසයි බොහොම ආස්වාදජනකයි නමුත් ටික වෙලාවක් යනකොට ඒ හිත ටික වෙලාවක් යන ඉස්සෙල්ලා නම් හිතේ සමාහට වටපිට ශබ්ද තිබුණා. වේදනා තිබුණා, හිතවිලි තිබුණා. හිත එව්වට දුවන්නේ අර අර විස්රාමයට, අර උදිකලාවට, අර මේ විවේකයට යෙදিলা ගත කරන. ටික වේලාවක් යනකොට අර විතක්කය, අර සද්ද මොකද්ද කියලා බලන්න හිත මෙහෙවන්න පටන් ගන්නවා. හිතවිල්ල මොකද්ද කියලා බලන්න හිත මෙහෙවන්න පටන් ගන්නවා. අර වේදනාව වැඩි වෙන එකක්ද අඩු වෙන එකක්ද කියලා මෙහෙවන්න පටන් ගත්ත ගමන් අර තිබුණ විවේකයේ අර තියෙන විස්රාමයේ නැති වෙන නිසා යෝගාවචරයට ඒ විතක්කය නැතුව ඔයා බලන්නේ නැතුව පවුරු ගන්න නැතුව මේ ලැබිච්ච විස්රාමයේ දිකට පවත්තන්න නම් මේ විතක්කය මෙතෙක් කල් ප්‍රෝජන වුණාට දැන් මෙතනින් යහට මේක කරදරයි කියන එක තේරුම් ගන්න. මේක හරි අමාරුයි මං යොදන වචන ටිකෙන් තේරෙයිද කියලා කියන්නේ. නමුත් භාවනා කරන කෙනෙක් ඒ අවශ්‍යතාක් ඒ විතක්ක ਵਿਚාර ප්‍රයෝජන අරගෙන ඉවරුණාට පස්සේ අවශ්‍ය වෙලාවේදී විතක්ක ਵਿਚාර නොයෝදා සිටීමට ඒ කට්ටියගේ සේවයේ අත්හිටවන්න දන්නේ නැති වුණොත් කවදාකවත් යෝගාචර ලැබිච්ච එකලසේ ඒ සමාධියේ බුද්ධිය නැහැ ඒක ඉඳගෙන නටන්න පටන් ගන්නවා මනින්න පටන් ගන්නවා කිරන්න පටන් ගන්නවා එතකොට සැකත් ඇති වෙනවා අර තියෙන මේ අසද්දිය කියලා පස්සම්බනේ කියලා අර තියෙන සාන්ත ගතිය නැති වෙනවා. ඒ නිසා එතනදී විනිශ්චය කිරීම එතෙන් යනකම් ඕන එතනින් යට නතර කරන්න. ඒ නතර කිරීම සඳහා යෝගාවචරයට යෝනිසුමනසිකාරය යොදවන්න වෙනවා. එතකොට කවුරක්වත් කියන්න බෑ මෙතෙන් යනකම් ඔබ විතක්කේ පාවිච්චි කරපන් මෙනෙහි කිරීම පාවිච්චි කරපන්. මෙතනින් යට එපයි කියලා කාලය යනවා කියන්නත් බෑ, දේති යනවා කියන්නත් බෑ යෝගාවචරය හරියට ඒ වෙලාවට එනකන් ඒක වැඩ අරගෙන ඒ වෙලාවේදී ඒක අත්හරිනවා කියන එක යෝගාවචරයේ පෞද්ගලික යොන්චමන්ස්කාරයට අහු වෙනවා. හරියට කියනවා නම් කන්දක් නගිනකොට වාහනේ කොයි වෙලාවෙ සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕනද කොයි වෙලාවෙ තර්ඩ් ගියර් එකට දාන්න ඕනද කියලා ඉංජිනේරුවාට ඩෑෂ්බෝඩ් එකේ ලියලා පෙන්නන්න බෑ. වාහනේ තියෙන බර හැටියට එන්ජින් එකේ කැපැසිටි එක හැටියට කන්දේ හැටියට යා හරියට දැනගන්න ඕනේ මෙතෙන් ෆස්ට් එකේ යන්න ඕනේ ඊට පස්සේ සෙකන්ඩ් එක නැත්තම් මේ සෙකන්ඩ් එකේ ඉඳලා ෆස්ට් එකට එන්න ඕනේ කියන එක ඒ යෝගාව ඒ ප්‍රියදුරා දන්න දැනගත්තේ නැත්තම් එන්ජින් එක ඉග්නිෂන් ගහන්න පටන් අර ගන්නවා එහෙම නැත්නම් මොකක් හරි අවුලක් ඇති වෙනවා ඒ වගේ තමයි මේ විනිශ්චය කිරීමේ ශක්තිය යෝගාවචරය අමුලදී පාවිච්චි කරනවා විතක්කයක් වශයෙන් පාවිච්චි කරනවා ඊට පස්සේ යා යෝනිසමනස්කාරය යොදවනවා කියලා කියන්නේ මෙතෙන් යනකම් එක වැඩ ගත්තට මෙතනින් එහාට එක නතර කරන්න ඕනේ. නතර කෙරුවට පස්සේ අර කලබල නොවෙන අවුරු නොගාන විමසුම් බලලා නැති විවේක හිත අර සමාධිය දිගට පවත්තරන. සතිය දිගට පවත්තරනවා. ඒක කොනහන්න ගත්තොත් පහුරු ගන්න ගත්තොත් මේ සති සමාධි හැලහැප්පීමකට භාජනය වෙනවා. ඊට පස්සේ ඒක දිගේ යනකොට හරියට යෝනිසමනස්කාරය යෙදුනා නම් ඒකම දේ හතර සැරයක් කරලා කම්පටාන් සුද්ධ වුණාට පස්සේ මේක අහු වෙනවා. ගියාට පස්සේ යෝගාවචරයට වෙනදාට වඩා අර විවේක ස්ථානේ ඒ හුදකලා බව පවත්වන්න පුළුවන් වෙනවා. පවත්වාගෙන යනකොට යෝනිසමනිස්කාරයෙන් වෙනදාට වඩා සූර වෙලා දක් වෙලා පවත්වාගෙන ගියත් নানা ආකාරයේ මේකට චේතනා පහළ වෙන්න පටන් ගන්නවා. මෙහෙම නිකම්ම ඉන්නවට වැඩිය ඊගාට මොකද්ද කරන්න ඕන කියලා දන්නේ මේක මම දැන් ගිහිල්ලා අහගන්න එහෙම නැත්නම් මේ වෙලාවේ බාධා කරන්න එපා. ඒ විදිහට අර විවේකයේ ඉන්න වෙලාවේදී මම මේ ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ. එහෙම නැත්නම් මේක මං කියලා අහගත්තේ නැත්නම් මම දැන් එකතන හිර වෙලා ඉන්නවත් දන්නේ. එහෙම නැත්නම් මේ නිකන් ඉන්න වෙලාවේදී නේ පාළුවට ඉන්නවට වෙනකොට බුද්ධ අනුසතිය වැඩිවෙත් හොඳ නැද්ද? මෛත්‍රී වැඩුවොත් හොඳ නැද්ද කියලා নানা ආකාරයෙන් හිතවිලි චේතනා රින් ගන්න පටන් ගන්නවා. ඉතින් චේතනා එනකොට එන්නේ තාම දක්ෂ කල්යාණ මිත්‍රෙක් වගේ. ගොඩ පෙරක දෝරියෙක් වගේ ඇවිල්ලා එහාර සාන්තව පවතින හිත එහෙම අර අනාකූලව ගන්න ප්‍රවාහය ආකූල කරනවා. ආකූල කරාට පස්සේ යෝගාවචරයට මෙතෙක් තිබුණේ බුද්ධිය නැති වෙලා හැලහැප්පීම් වලටපත් වෙනවා. ඉතින් එතකොට යෝගාවචරය දන්නේ නැහැ ඒ විතක් ඇසුරුපින් ආවේ මිත්‍රයේද එහෙම නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයේද කියලා. ඉතින් ඒක හරියට දන්නේ නැති වුණොත් වරෙක් තමන්ගේ පුතයි කියලා වරද්දාගත්ත කෙනෙකුට සිද්ධ වෙන හානිය සිද්ධ වෙනවා. නිසා එතෙන්ට යනකොට මේ විනිශ්චය කිරීමේ හැකියාව පාඩුවට චේතනාව පාඩුවට ඉන්නවා. එයාට කරන්න තියෙන අර ගත්ත සතිය, ගත්ත සමාධිය එක දිගට පවත්වාගෙන යෑම සඳහා මේ ලැබිච්ච ලාභ අවස්ථාවේදී මේ සමත ලාභේ නැත්නම් අපිට ගන්නවා. සති ලාභය මේ සමාධි ලාභය ලැබිච්ච වෙලාවේදී හිත ඔලොමල කරන්නේ නැතුව ධර්ම ගෞරවේ ධානය එහෙම යනවා කියන එක භාවනාවේදී අත්‍යවශ්‍ය කාරණාවක් වුණාට මේක පොතක ලියලා දීලා කරන්න බෑ යෝගාවචරය කරලා කරලා කරලා උරුද්දෙන්ම තේරුම් අරගන්න ඕනේ විනිශ්චයක් නැතුව මේ ධර්මයේ ආධ්‍යාත්මික ගමන යන්න බෑ. අපිට මෙතෙන් දෙන්නත් විනිශ්චයක් ඕනේ. ඒ විනිශ්චය ඇවිල්ලිවලා සතිය සමාධිය දෙක භාවනා වැඩේ බාරගත්තට පස්සේ එනතන සතිය සමාධිය දෙක Java කැවුනට පස්සේ වේග ගත්තට පස්සේ හිමීට Taman අර විනිශ්චය කිරීමේ ඇඟිලි ගැහිීමේ මම මාගේ කියා ගැනීමේ නැත්තම් පැහිය වෙන්න හදන ගතිය එමීට අයින් කරගන්න දැන් බැරි වුණොත් ඒ තමන්ගේ හදිස්සිය ධ්‍යාන භාවනා මාර්ගඵල ලබන්න තියෙන ආසාවම විනිශ්චය ස්වරූපයෙන් එළියට අවිල්ලවලා අර බාධා කරනවා. මෙන්න මේ හා සමාන දෙයක් එදින්දා ජීවිතේ සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 20 30 අතර කාලයේදී දැන් අධ්‍යාපන ක්‍රමයේ හැටියට අපිට 10 ඉඳලා වගේ ගණන් ගන්න පුළුවන් 10 30 විතර අතර කාලයේදී ඒ කෙනා අධ්‍යාපනය අතින් ක්‍රීඩා තරඟ අතින් පරිපාලනය අතින් දක්ෂ වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයාට එන්නේ එන්නේ අර විනිශ්චය කිරීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා පවුල ඇතුළත පන්ති ඇතුළත ඒ ඉන්න පරිසරය ඇතුළත ඒ විනිශ්චය කිරීමේ ශක්තිය මාන්නයකින් යුක්තව මදයකින් යුක්තව යොදන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා තාම සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයෙන් බලනකොට තාම එච්චර මෝරච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ යොදන විනිශ්චයන් බොහෝ විට අපිට කැපෙනවා. එයා බොහොම අකමැති වෙනවා වැඩි කීක අහලා හිතලා බලලා කටයුතු කරන්න හිතෙනවා දැන් මට මේ මේ පැති වලින් දක්ෂ නිසා මට මේක කළ හැකි මොකල යුතුයි කියලා. නමුත් සර්වචන් ආංශයේගේ දර්ශනයේ දැක්වීම අතුව අනුව අවුරුදු 100ක් නම් අපේ පරමායුෂ අපිට ඥාන දශකයටපත් වෙනවා කියන්නේ අවුරුදු 40යි. අවුරුදු 40 පෙන්නන පස්සේ තමයි මේ මිනිසයා මානසිකව පෞරුෂත්වයක් ලබන්නේ. එතකම අපි කරන්නේ තොරතුරු එකතු කරන එක. නමුත් අපි ගත්තොත් අපේ ජීවිතයේ වැදගත් තීරණාත්මක තීන්දුව ගොඩක් ගන්න වෙන්නේ අරගෙන තියෙන්නේ 40 වෙන්නේ ඉස්සර වෙලා. ඉතින් අන්තිමට බලනකොට ඒ ගත්ත වැරදි තීන්දුව නිසා මුළු ජීවිතේම තැවෙනවා. කසාද නිසා කී දෙනෙක් දැවෙනවා. මම හත වෙනකන් හිටියොත් කසාද වඳින්න මොකද වෙන්නේ? ඒක නිසා ඒ පුරව පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඇමරිකාවේදී කියපු කතාවක් ඒ ස්වාමීන්ගේ පොතේ පිටපතේ දාලා තිබුණා. ඒ ස්වාමීන් ගිහිල්ලා මේ වගේ සභාවකට කතා කරලා තියෙනවා. සභාවේ ඉඳලා තියෙන්නේ බඩහිර ආශියා කර ආශියාතික මානසිකත්වයට සත්‍යය නෙවෙයි. කර්මයක් හෝ කර්මඵලයක් අදහන්නේ නැති තමන් කරන දෙයමයි මේ තමන්ට වෙන්නේ කියන එක පිළිගන්නේ නැති පිරිසක් ඉතියේ ස්වාමීන් වහන්සේ හරීම පුංචි කාරණායි තාපේසුත විස්තර කරනවා විස්තර කරලා කවදාක ගහපා දෙන්නේ නැහැ හරියට මා තර්ක මානසලා හුඳින් ඉදිරිපත් කරනවා ඉදිරිපත් කළා කියලා තියෙනවා අපි මේ ගමන සඳහා මම ඔය කෙනෙකුටවත් කියන්නේ කර්මේ සකප්පලේ අදහන්න කියලා මම කියනවා ඇදහුවොත් මෙන්න මේ ටික කරනවා. ඇදහුවේ නැත්තම් මෙන්න මේ ටික කරනවා කියලා ඒ කියාපු තාලෙට මේ මිනිසුන්ට සාධිරෝධ කෙරෙහි ඇති ගෞරවය නිසා ආනන් අපි මේ මේ මේ වැඩසටහනාවේ බාරගෙන කරමු. කර්මචා කර්මඵල කියන එකක් තියෙනවා කියන බාරගෙන කරමු කියලා විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා භාවනාව කියලා කියන්නේ තිසාල කුසලයක්. ඒක ගොඩක් අපමණට විනිශ්චය කිරීමට හුඟක් සුදුසුකම් දෙනවා. ඉතින් ඒ නිසා උඟක් භාවනා කරුවොත් Tamanට ගන්න තීන්දුව උපකරට හරියනවා කියන්නේ. ඒකල කියලා තියෙනවා හැබැයි බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා යමෙකුට තීන්දුව කරන්න ජීවිතයේ තල තුනකම එන්න ඥාන දශකයට යනකොට ඉන්ද්‍රිය පරිපාකය අවශ්‍යයි. ඉන්ද්‍රයන් වල මේ ජීවිතයේ ඇප්පිල කරලා ඇතිවෙච්ච අත්දැකීම් ටික අවශ්‍යයි කියලා. ඉතින් ඒකට පස්සේ බණෙන් පස්සේ සාකච්ඡාවක් කරනකොට ඒක සුද්දෙක් නැගිටලා කිව්වලු මට ස්වාමීන් වහන්සේ කියන දේ හරියට වැටහුණා නම් මම හිතනවා මේ ආත්මේ මට නිවන් දැක ගන්න බැරි වෙයි කියලා මට ලබන ආත්මෙත් මිනිස් එක්කෙන් ලැබේවා කියලා පතන එක වැරද්දක් නෑ කියලා. ඒ සායද ගෝලු ඒක අපේ ක්‍රමයේ හැටියට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. මට තව පොඩ්ඩක් කියන්නකොට මට කෙලිම ඉපදෙනකොටම අවුරුදු 40 උපදෙට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතනවා ඒකවල මොකද ඇමරිකාවේ අවුරුදු 40 වෙනකොට වැඩේ වෙලා ඉවරයි. 40 වෙනකොට කුඩු ගහන එක කුඩු ගහලා ඉවරයි. දුරාචාරකණ කරන. ඒවට ගිහිල්ලා ඉවරයි 40 වෙනකොට වැඩි කරන්නේ. ඒ නිසා මේ විනිශ්චය පමා කිරීම 40ට ඉස්සලා වෙන්නේ නෝන්ජල්කමක් විදියට. ඒක බය අඩුකමක් විදියට. නමුත් විනිශ්චයක් කරන්න සම්මත හැටියට මම කියන්නේ. ඒ මෝරණ කත්තට එනකොට අපේ ජීවිත විනිශ්චය වෙලා. ඊට පස්සේ පශ්චාත්තාප විතරයි ඉතුරු ඉතින් ඒ නිසා ඒ තොරතුරු, ඒ හැකියාව, ඒ ශක්්‍යතාව පරීක්ෂණය අපේ ශාසනයේ උපේක්ෂාව වශයෙන් ශාන්තිය වශයෙන් තලතුණක වශයෙන් පෙන්නුවාට 40 වෙනකන් අපිට පේන්නේ ලොක්කෝ මේ වැඩ පමා කරනවා මිච්ඡර ඉක්මනට විනිශ්චය කරන්න පොන දේවල් විනිශ්චය කරන්නේ නැහැ කියලා ඒ පොඩි කට්ටිය වැඩි හිටියන්ට වෛර කරනවා ඉතින් ඒක නිසා එක ජීවිතයක් කියලා කියන්නේ ඒ මිනිස්සු 30 වෙනකොට 40 වෙනකොට පුදුම වේගයකින් පැනලා විනිශ්චය කරන කාලයක් මොකද හුඟක් වෙලාවට ඒ ඇත්තන්ට ලාභ විදියට යොබ්බන මදේ තියෙන. අතගහලා යමක් කලකට ගහකට හරි හැප්පෙන්න පුළුවන් හැකියාව තියෙනවා. වයසට යනකොට ඒක ටික ටික අඩු වෙනවනේ. ඒ වගේම ධන මදයක් තියෙන හුඟක් වෙලාවට ඒ කරගෙන යන වැඩේදී Taman යමක් කමක් කරගන්න අතිමිට යමක් තියෙනවනම් කායවත් අහින්ද යන්නේ. ඒ වගේම ආරෝග්‍ය මදේ තියෙනවා සෞඛ්‍යයි. ඔගේ කුල මදේ ඉන්න පුළුවන් බහුසුත මදේ ඉන්න පුළුවන් මේ මද එන්න එන්න එන්න එන්න පුද්ගලයා ඉක්මනට විනිශ්චය කරන්න පෙළඹෙනවා ඒ විනිශ්චය කිරීම නිසා එයා බොහෝ විට අර ඔලොමොල තීන්දු වැරදි විනිශ්චය වලට යා ගිහිල්ලා අන්තිමට ඒ දේ ගහපා දෙන්න ඒ දේ මේ ඔප්පු කරලා පෙන්නන්න පුදුමාකාර සටනක් කරනවා. ඉතින් ඒ නිසා අන්නර වේලාවක විනිශ්චය සඳහා අවස්ථාවක වේලාවක එක චිත්තක්ෂණයක් අනින්ට පෙර හිතා ගන්න වගේ ඉවසන ශක්තියක් කෙනෙකුට තියෙනවා නම් ඒ මිනිස්යාට ඒ චිත්තක්ෂණේ දිනන යුද්ධිනන ලද යුද්ධයක් හා සමානයි කියලා කියනවා. දිනන ලද යුද්ධයක් හා සමානයි මේ වගේ කඩිමුටියේ තක්කමුක්කේ කුරස් කටපත් අත දා ගන්න බැරි වෙලාවය ගන්න තීන්දුවලට වැඩිය හොඳයි. ඒක නොගෙන සිද්ධියට මුහුණ දීලා කරුණු කාරණා වැටෙනකන් ඉන්න ගතිය. ඉතින් මේ වගේ දෙයක් අපිට අමාරුයි ගැන්වීමක් මාර්ගයෙන් හෝ ශික්ෂණයක් මාර්ගයෙන් කරගන්න. නමුත් මේ භාවනා කරනකොට ඒක කරලා දෙන්නේ කොහොමද? අපි භාවනා කරගෙන යනකොට අපිට ආලෝකයක් පහළ වෙනවා වෙන්න පුළුවන්, අන්ධකාරයක් පහළ වෙනවා වෙන්න පුළුවන්. අපිට බුදු පිළිමයක් පේනවා වෙන්න පුළුවන්, දේවදත්ත පේනවා වෙන්න පුළුවන්. රත්තරන් පේනවා වෙන්න පුළුවන්, අසුචි ටිකක් පේනවා වෙන්න පුළුවන් කිසිම දෙයකට විනිශ්චය කරන්න ඒ මොනම දෙයක් හරි විනිශ්චය කෙරුවොත් වෙන්නේ මොකද්ද? ඒ විනිශ්චය සාධාරණීකරණය කරන්න අපි පුදුමාකාර අවුලකට අහුවෙලා අරමුණෙන් හිත පැත්තකට ගිහිලා සතියේ හිත නැතුව අර අතරමඟදී හම්බෙච්ච ඒ දේ අනුව අපි දියසුලියකට අහුවෙනවා. ඒ නිසා ඒව දැක්කට නොදැක්කාසේ ඉන්නන යම් යම් සමහර කට්ටියට දේව භාෂාවල් ඇහෙනවා ස්තෝත්‍ර මන්ත්‍ර ඇහෙනවා নানা ප්‍රදේවල් ඇහෙනාට පස්සේ ඒගොල්ලෝ හිතනවා මේක මට හම්බෙච්ච භාවනාම් වෙච්ච විශේෂ ලාභයක් කියලා. ඒත් සමහරට ඉතාම අමිහිරි ශබ්ද අමිහිරි දේවල් තේරෙන්න පටන් ගන්නවා. සමහරට අමිහිරි ගඳ, සමහරට මිහිරි සුවඳ. දිවට සමහරලාට නොබිනා රසවල් හොඳ දේවල් වෙන කයට පහසවල් ගොඩාක් හම්බ වෙච්චාම මේක නැවත නැවතත් එනතෙක් මේක නැවත නැවතත් මේක ලාභයක් වෙන්න පුළුවන් පාඩුවක් වෙන්න පුළුවන් නැවත නැවත තල තුනකම යුක්ත මුණ දුන්නොත් ඒ මනුස්සයා යහ තීන්දුවකට නැත්තම් යෝනිසුමන්සි කාට වැඩ. එන්නකොටම හදිසි වුණොත් කවදාකවත් ගුරුරෙක්වත් අමාරුයි ඒ කෙනාට ඒ තල තුනකම ඇති කරලා දෙන්න. ඒ නිසා භාවනාවේදී මේ අපන්නක ප්‍රතිපදාව නැත්නම් මේ අවිරුද්ධ ප්‍රතිපදාව යෝගාවචරය දැනගෙන හිටියේ නැත්නම් ලෑස්ති වෙලා ගියේ නැත්තම් අර එනේ නෑ හැම එකක් නිසාම හිතට දුක් කරදර ගන්න. ඇයි මට මේක පෙන්වෙන්නේ? ඇයි මට මේක ඇහුනේ? ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඒ භාවනාව දිගට යnderලා මේවා තව තවත් එනකොට ලැබෙන අත්දැකීම හරහා ධර්මාරක්ෂාවේ මේක යයි. මම මේ හදිසිය තීන්දුව කරන්න ගත්තොත් මගේ මේ භාගය දැනුමකින් කරන විනිශ්චයක් මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ විනිශ්චයට කලබල වෙන්නේ නැතුව අත්දැකීම නැවත නැවත කරන්න යන්න නම් ඒ යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ භාවනාව හරියන නිසාම භාවනාවේ සතිය සමාධිය වැඩෙන නිසාම භාවනාව ඇතුළත ධම්මොද්දච්චය කියන එකක් ඒ ධම්මොද්දච්චය අර තමයි ප්‍රාර්ථනා කරපු හැම හැකියාවක්ම ලැබුණා වාගේ මවා පෑමක් කරනවා. ඒ මවාපෑම කරන වෙලාවේදී යෝගාවචරය හරි හරි දැන් නම් මගේ වැඩේ හරි කියලා ඒ ලැබිච්ච දේවල් මහා ලොකුට ගණන් අරගෙන අර සතිය කඩාගත්තොත් අරමුණ පාවා දුන්නොත් ටික කාලයක් අරගෙන ආපු Java නිසා ඒකේ ඉන්නා වගේ පේනවා ඊට පස්සේ පෝර කියලා ඇල්ලද්දා වගේ ඉනි වගේකින් ඇදගෙන වැටෙනවා වගේ අර තුන සති සමාධියක් නැති වෙනවා ලැබිච්ච ඒ භාවනාවේ ලැබිච්ච ගුණක් නැති වෙලා ඒ යෝගාවචරය බුදුහාමුදුරන්ට බණින්ද ඉඩතියි. ධර්මයට උනත් බණින්ද ඉඩ තියෙනවා ගුරුවරයාටවත් බණින්ද ඉඩ තියෙනවා තමන් කරපු භාවනා ගැන පශ්චාත්තාප වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා භාවනා මාර්ගය යනකොට වේවා එදින්දා ජීවිතයේදී වේවා අපි කරගෙන යන වැඩවලදී ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන වෙලාවේදී ඒවා ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙවෙයි කතා කරන්නේ ඒවා පිළිබඳව හදිසි නිකම රෝල් කරන්න එපා. අදිසි තීන්දුවට යන්න එපා. එතකොට මේ මදයට පමාදයට හේතු වෙන කර්ම සිද්ධ වෙනවා. මේ ලාභය කියන එක මත්පැන වගේම හැබැයි. මේ ලාභ ලැබෙනවා කියන එක කුඩු ගහන වගේම හැබැයි. ඒ කුඩු ගහනකොට ඒ මොලේ ඇති වෙන ඩොපමයින් කියන එන්සයිම් එක නිසා ඒ පුද්ගලයාට සාමාන්‍ය ලෝකෙන් අයින් වෙලා තමයි හිතාගත්ත මනෝලෝකේ ගොඩාක් වෙලා ඉන්න පුළුවන් කියන්නේ. ඒ වගේම මෑතකදී කරන රිසර්ච් වලින් කරලා තියෙනවා මේ හුඟක් සල්ලි දැනටමත් තියෙන මිනිස්සුයෝ තමන්ට ඇති වෙන්න සල්ලි තියෙද්දි පුතුමාකාර විදියට නැවත නැවත සල්ලි හෙවීමේ අසීමිත ආශාවකින් දුර කොහෙන්ද මෙහෙවීම කියලා බලනකොට විශාල ධනලාභයක් එනකොට අර කුඩු ගන්නකොට වගේම අර ඩොපමයින් එන්සයිම් එක මොළයට එනවා එතකොට යාට තමයි මට ඕන දෙයක් මේ ලෝකේ කරතයි. මම තමයි ලොක්කා කියලා ඒ ලැබෙන ආස්වාදය නිසාම ඒ සල්ලි හැදීම ඒව නැත්තම් ගත්ත ඇබ්බැහිය දිගට දිගට යනවා. ඒ නිසා ලාභ ලැබීම දක්ෂයාට හොඳයි. අපේ ගංගේ වලවල කියන කතාවක් තියෙනවා නිකන් කටුසය කරේ අත්තරම් බැඳා වගේ කියලා. දන්නේ නැති මිනිසෙකුට සල්ලි හම්බුනාට පස්සේ ඒක නිසා මේ මිනිස්සු නාස්ති වෙනවා. ඒ දවස්වල මම දන්නවා අපි පුංචි කාලේ ඔය ජාතික ලොතරැයි මණ්ඩලේ රුපියල් ලක්ෂයක් ඇදෙන තෑගි තිබුණා. මම බැලුවා අපේ පැත්තේ ඇදිච්ච මිනිස්සුયો හොම්බෙන් ගියේ. ලක්ෂය ඇදුනට පස්සේ ජය කෙහෙලි නංගමින් නටන්න පටන් අර ගන්නවා. සල්ලි පාවිච්චියක් කවදාවත් දන්නේ නැහැ. ඒක නිසා අන්තිමට තිබුණටත් වැඩිය පහත් තත්යකටපත් වෙනවා. ඒක නිසා ඒක ඇත්තටම කියනවනම් අරකට නෙවෙයි. අර මහන්සියලා හම්බ කරන සල්ලියක් නෙවෙයි මේ හම්බ වෙන්නේ. එක පාට හම්බ වෙච්ච ගමන් එයාට දරා ගන්න බැරි වෙන. ඒ නිසා අර සුද්දෙක් නිකන් උපමා කතාවක් කියලා තියෙනවා. ඒ අපි ඔය ඉන්න නිසානවනේ කැලේ තියෙන හරියට මේ බට ගස් ඒක අඩු වෙමින් යනවා. ඉතින් ඒ වගේ කැලයක් අයින් ඉන්න මිනිස්සෙක් අර බටපත් වලින් හදාගත්ත පැලක් අතේ ඉඳගෙන බටපොතු වලින් වට්ටි පෙට්ටි වියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයා ඒ දවසකට ගිහලා බත ටිකක් කපානවා, පහුවෙන්දා ටික වේලා පතුරු ගාලා බඩ පතුරු ටික හදා ගන්නවා, පහුවෙන්දා බඩ පෙති ටිකක් හදා ගන්නවා, විකුණගෙන ඇවිල්ලා බොහොම ජයට යාගේ මට්ටමට යා ජීවත් වෙනවා. ඔය නිසා නම බලන්න එන වගේ දූද්දෙක් ඇවිල්ලා තිනවා මේ පැත්තේ. අනෝඩ දෙකලා තිනවා මේ මිනිස්සයා ඉති බොහොම ගැමට ජීවත් වෙන ගැමි තාලෙට ඒක ජීවත් වෙනවා. ගිහිල්ලා කතා කරලා බලනකොට ඇහුවලු ඔබ අම්මා ආතිකට කොච්චරක් අම්බ කරනවද කොච්චරක් ඉතුරු කරනවද ඉතුරු කිරීමේ කතාව මොකුත් නැහැ මම මේ කියලා දවසර පට්ටියක් කපන්න වේලා පතුරු ගහලා හරි ගසන්න යනවායි කියලා. ඉතින් අර සුද්දාදී වුණ සන්තෝෂෙට ඌට ඌ ඩොලර් 100 නෝට් එකක් දීලා කියලා. ඒ පහුවෙන්ද උදේ නැගිටලා පස්සේ මේ මාත් හිතවල දැන් මේක ඉනී ගහන කියලා කැලේ නැති වුණොත් දැන් ඌ පැලේ තියලා ගිහලා ලොක් කරලා යන්න එක්කුත් නැහැ. ඒ නිසා උදේ වරුවම මේ කල්පනා කරලා දැන් කඩේට ගිහලා ඔක මාරු කරුවොත් මිනිස්සු හිතනවා මං හොරෙක් කියලා. මේ මනුස්සයාට ඩොලර් 100ක් වෙන්දම් වෙයි. එන ගාණක් නේ. දවසම කල්පනා කර හිටියලු බට කපන්න යන්න බැරුණා. පහුවෙන්ද අර තිබුණු පතුරු ටිකෙන් ගහගෙන යනකොට මීහට මේ පේනවලු අර මේ මේ සල්ලි ටික තියාගෙන ගිහිල්ලත් බෑ මෙහි තියලත් බෑ දවස් හතරක් විතර යනකම් රැළින්ද නැති. එක බට පෙට්ටියක්වත් වේලත් නැතිලු. ඊට පස්සේ මම දැනගත්තලු මේක මේ පිළිකාවක් වගේ එකක්. මම කිසිම අර තිබුණ සන්තෝෂෙ මොකුත් නැහැ කියලා පයින් පිටිපස්සේ ගිහිල්ලා සුද්දට දීලා රුපියල් 10 ඩොලර් සී නෝට්ටු දීලා වැඳලා කිව්වලු කර්මා කළ මේක බාර ගන්න කියලා. මොකද මට අර තිබුණ ක්‍රමයේ ලේසි. එහෙම නැතු මේ මිනිස්සයා ඒකෙන් කෙරුවා නම් වෙන්නේ අර මිනිස්සයා තිබුණ සම්පූර්ණ අර තිබුණ ස්වභාවික ජීවිතේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක නිසා මේ ලාභ සත්කාර හම්බ වෙච්ච හම්බ වෙච්ච වෙලාවෙ නම් අපේ මේ දෙන දීයෝ ගෙට දාගෙන දෙනවයි කියලා. අන්තෝෂයක් ඇති වුණාට මොකද මේක හරියට දරා කියා ගන්න බැරි වුණොත් අපේ තියෙන නරකම දේ තමයි අපි යන විනිශ්චයකට පෙළඹෙනවා එහෙම නැත්නම් අපි ඉක්මන් වෙනවා මේ යම් යම් දේවල් විනිශ්චය කරන්න ඒ විනිශ්චයන් කවදාකවත් දෙපැත්ත සාධාරණ බලලා කරන විනිශ්චය නෙවෙයි ඊට පස්සේ ගන්න හැම විනිශ්චයක්ම අපි සාධාරණ කිරීම සඳහා මේ එක් කරන වැඩපිළිවෙලට කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. වැරදි තීන්දුවක් ගත්ත ගමන් ඔතන තමයි යන්නේ. හැමදාමත් වැරදි තීන්දුව ගන්නවා වැරදි තීන්දුව වැරදි වැරදි තීන්දුව සාධාරණ කිරීම සඳහා පුදුමාකාර විදියට ඒ සඳහා කරන ප්‍රයත්න. ওই ශාසනයේ ශාසන සිද්ධ වෙච්ච කතාවක් තියෙනවා ඒක කියනකොට ඕගොල්ලෝ මයිත් එක තරහ වෙන්නත් තියෙනවා මේ වගේ මේ කාරණාවල තියෙන භයානකම ආනකමලත් ඇදී ඒකේ තියෙන අසභ්‍ය ගතිකුත් තියෙනවා. අපි බන්තලේ හාමුදුර කෙනෙක් උපාසකම්මත් එක්ක පොඩි පයිරු බාධානකමක් ඇති කරගෙන තියෙනවා. ඉතින් රැට රැට යනවා. ඊළ දවසක් හදිසියේ සිවුර ගලවල දාලා එනකොට උපාසකම්මගේ සහාරියක් අඳගෙන ඉලිරවිල. පාන්දර. දැකලා නැහැ ආම්දුරණත් අහුවෙලා නැහැ. කිහිල්ලිවර වෙලා දැන් මේක ඇඳගෙන අරුණාගෙන්න කලින් පාන්දර මළුවතු ආනකොට ප්‍රධාන දායකයා ආදිත්‍ය කෝච්චි අල්ලන්න යනවා දැකලා ඇවලු හාමුදුරනේ මොකද ඔය නිල් පාට සූරක් කරන්නේ හාමුදුර වට පිට බලනකොට නිල් පාට සූරක් නිල් පාට සාරියක් අඳගෙන ඉන්නවා ඊට පස්සේ ඇවලු වාතක මාත්‍ය දන්නේ නැතුව නිල් පටක දර්ශනය කියන ජාතකේ දන්නවා කියලා අනේ නෑනේ කිව්වා හිටගෙන ශ්ලෝක 500ක් කිව්වලු. උහාස මත දන්නේ නැත්නම් දැනගන්නේ කියලා අර තමන් කරපු වැරද්ද ඒක තියෙන වටිනාකම් පෙන්වන්න ગાථා 500ක් හිටගෙන ඉඳලා අල්ලගෙන කියන්න පටන් අරගත්තලු. මොන්න තරම් මදයක් තියෙනවද කියලා බලන්න අර තමන්ගේ වැරද්ද යටිපහුව කරගෙන මේ වැරද්ද නෑ කියලා පෙන්වන්නට ඒක අජෝසන එකන එක දැඩිසේ අල්ලගෙන කරව කතා. ඒ නිසා ඒ ශාසනය උකට කියන්නේ නිහිලපටක දර්ශනය. කරන වැරදි වල කිසිසේත්ම Taman බලන්නෙත් නැහැ පසුවෙන් බලන්නෙත් නැහැ වැරද කරලා කෙරෙනවා කෙරුවට පස්සේ ඒක සාධාරණ කිරීම සඳහා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන වැඩවලට ඔය මානසික විද්‍යාව කියන්නේ රීසනින් කියලා එකක් තියෙනවා Taman කරන්න ඕන දේ කරනවා කරලා කවුරු හරි ඇහුවට පස්සේ දෙන නිදහසට කාරණාව කවදාක පදනමක් නැහැ කවදාකවත් පදනමක් නැහැ අද ඇමරිකානු දේශපාලනේ අන්නතර තමයි තියෙන්නේ. මේ මිනිස්යන්ට කරන්න ඕන ඕන ජඩකමක් කරනවා. කරලා ඉවර වෙලා වත්පත්කාරයේ කියලා හරි ප්‍රශ්න කරනකොට මේ මිනිස්සු දෙන උත්තර දිහා බලනකොට කිසියම් සදාචාරාත්මක වගකීමක් නැහැ වෙන කෙනෙක් එයාට ඒ දෙය කෙරුවොත් තන්නිකර අපරාධයක් විදිහට දඬුවම් කරන දේ Taman මට බලය තියෙන නිසා මට ලාභය තියෙන නිසා මට සත්කාරය තියෙන නිසා කරන එක මේ මෑත කාලේ ඉතාමත්ම දක්ෂව පේන පටන් ඒ නිසා යෝගාවචරයට මේ සඳහා තියෙන ගැලවුම් මාර්ගය තමයි හැමදාම නවකෙක් විදිහට කල්පනා කරන්නේ. කවදාකවත් හිතන්න නරකයි කියනවා මට භාවනා කරපුවම හරියනවා මට සතිය තියෙනවා මට සමාධිය තියෙනවා මට පළවෙනි ධ්‍යානෙ තියෙනවා මට අර ඥානෙ තියෙනවා ඒ සෑම දෙයකින්ම වෙන්නේ Taman ඒ ලැබිච්ච දේ සමහරට ලැබිලත් නැතුව තද බලමාන්නයකට මම දෙකට අරගෙන ඇති කරගන්න ඊට පස්සේ කරන කියන කතා වලින් විශාල කර්ම රාශියක් රැස් වෙන්න පටන් ගන්නවා. රැස් වෙලා කවදා හරි ඒක එළි වුණත් විශාල අපහසුකටපත් වෙනවා. එළි නොවුණත් ඒ යෝගාවචරය දිගටම ඒක ඔප්පු කර දැක්වීම සඳහා විශාල රංගනයක් කරනවා. එනිසා යෝග ජීවිතයේදී මේක සඳහා මේ මේ වගේ වැරද්දක් වුණාට පස්සේ වැරද්ද මකා ගැනීමට කරන මේ ෂටගති, මේ මායාවී ගති, මේ වංචනික ගති සියල්ලම අන්තිමට යෝගාවචරයා මේක මම කරා මගේ කරා මගේ ආත්මේ කරා කියලා පුදුම පශ්චාත්තාපයකට පත් වෙනවා. ඒ නිසා අපිට විනිශ්චය සම්බන්ධව යෝග ජීවිතයේදී පුදුමාකාර පරිස්සම් වෙන්න ඕනේ කවුරු හරි ඇවිල්ලා අපිට විනිශ්චය කරන්න ඉල්ලුවත් Taman නැවත සලකා බලන්න ඕනේ මට මොකද්ද සුදුසුකම මම විනිශ්චය කරන්න. එකෙක් මන් දන්න ඕව මමයි සුදුසු කරන්න එන්න මයි ළඟට කියලා විනිශ්චය කරන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. Taman පුළුවන් තරම් බලන්න විනිශ්චය හරහා සංස්කාර රැස් වෙනවා. ඒ සංස්කාර රැස් නොවීමට නම් විනිශ්චය කරන්න ඉස්සර වෙලා තමන්ම තේරුම් ගන්න ඕනේ මං වගේ මේ පටිච්ච සම්පදාය තේරුම් ගන්න හදන මධ්‍යම ප්‍රතිපදාවට යන්න හදන කෙනෙක් මේ විනිශ්චය කරන්න ගියාට පස්සේ තමන් තමන්ගේ මානසිකත්වයට කොච්චර බලපෑමක් වෙනවද ඒ නිසා බටහිර ලෝකය මේ ගැන ඉගෙන ගන්නකොට කියන්නේ තමන් හැමදාම බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගන්න තමන් ආධුනිකයෙක් බව හිතාගන්න. දැන් මේ පටන් ගත්ත කෙනෙක් මට කිසිම දෙයක් විනිශ්චය කිරීමේ ශක්තියක් නැහැ කියන. ඒකට පෙන්නකොට පෙන්නනවා මේ බයිබලයේ තියෙනවලු එක කතාවක් ඒ සහෝදර සහෝදරිය දෙන්නෙකුට දීමෝපිය බුදුලේ බාර දීලා යනවා බෙදන්නේ නැතුව පස්සේ අයියා ඔක්කොම බාර ගන්නවා. එතකොට මල්ලි බොහොම දුප්පත් තත්ත්වයටපත් වෙලා බෙලහීන තත්ත්වයටපත් වෙලා පරායේ තත්ත්වලා ඉන්නකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවට පස්සේ මල්ලි ගිහිල්ලා ස්වාමි දරුවනේ මේක මට විනිශ්චය කරලා දෙන්න අපේ අයියා ඔක්කොම බුදලා අල්ලගෙන ඉන්නවා. ඒක නිසා මට මේක පිළිබඳව විනිශ්චය දෙන්නේ කියලා. එතකොට ඒ යේසුස්වංශයවලු උඹ මම කවදද උඹලගේ නඩුවහන්ට නඩුකාරයෙක් උනේ. මට වෙන්නේ මට නීතිඥ තනතුරක්වත් නැහැ. ඔය නීතිඥ තනතුර දෙන්නේ මං ලබුව උඹට ඕනේ තීන්දුව ගන්නයි. එහෙම නැතු මගේ ආදරයටවත් සාධාරණයට නෙවෙයි. ඒ නිසා අපකරා කවුරු හරි ඇවිල්ලා මේ අනුරු පහක් උඩම් පුදනකොට ආභ සත්කාර දෙනකොට සම්මාන දෙනකොට දැනගන්න ඕනේ යට තියෙන වෙන මොකද්ද අදහසක්. ඊ අදහස දන්නේ නැතුව අර ලාභ සත්කාරය ගත්ත ගමන් වෙන්නේ මොකද්ද අපි ඇත්තටම ලාභ සත්කාරයක් නෙමෙයි අපි නිකන් දඬුවමක් ගත්තා වෙනවා. ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ සම්බන්ධ කතාවක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 25ක් විතර කැලේ හිටියේ එතකොට අවුරුදු 13 දී වගේ පැවිදි වෙලා 20 දී උපසම්පදා වෙලා අවුරුදු 70 80 වෙනකොට වස් වලින්ම 50 60ක් වෙලා නිකාය බලනකොට වැදගත්ම වයසකම ස්වාමීන් වහන්සේලා. ඡාන්සල අදාකත් නිකාය වැඩවලට යන්නේ නැහැ. පින් වෙලාමයි. නමුත් නිකාය ස්වාමීන් වහන්සේලා දන්නවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන. ඊට පස්සේ ඒගොල්ලෝ සභා සම්මත කරලා තියෙනවා නීතියක්. සභා සම්මත කරලා තියෙන ඒකච්ඡන්දයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේට උපාධ්‍යාය තනතුරක් දෙන්න සම්මාන උපාධ්‍යාය දානවා. ඉතින් පස්සේ ලොකු සංහස ලියුමක් කියලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ නිකාය ලෝකාන්ති මේ තරම් සිල්වන්තයි ගුණවන්තයි භාවනාව ගන්නනවා පෞසුතයි ඒ නිසා අපි මේ මේ හැරේ පාර්ශ්වික සභාවේදී ඔබතුමාට ඔබ වහන්සේට උපාධ්‍යාය තනතුරක් ඒ කියන්නේ මෙහි විශ්වවිද්‍යාලයක තියෙන චාන්සලර් තනතුර වගේ ඒව සම්මාන තනතුර. එය දෙන්නේ විශාල යමක් කියපුවාම කියට හේතු කරලා දෙන්න පුළුවන් තරම් හොඳ කීර්ති නාමයක් තියෙන කෙනෙකුට. මේක අපි ගෙරෙන් ආදර අපේ අපි වෙනින් ගෞරවයෙන් බාර ගන්න. ලොකු සංසාරේ මේක හම්බ වෙච්ච ලාවේ හොඳට කල්පනා කරාලු. අහන්න කෙනෙක් කිසිම කෙනෙක් නෑ උපදේශයක් ගන්න. ඊට පස්සේ ලියුමක් ලිව්වලු. මේ තරම් බරපතල අපරාධයක් වැරද්ද දඬුවමක් කරන්න මං කරපු අපරාධයක්. මම කැලේටල පැත්තල ඉන්න මිනිස්සෙක්. දැන් ඕවට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? මම දේශපාලන රැස්වීම වලට යන්නවා. අර කස්සම් කරවන්න යනවා. ඒ වගත් මෙදීම මේ වගත් එසේම කියලා උන්නසම් කරන්නේ. ඒ නිසා කියලා තියෙනවා මම කවදාකවත් මේ තරම් සභා ගෞරවයකින් අරගෙන විනිශ්චයක් ප්‍රතික්ෂේප කරන තරම් අදම වෙන්නේ නැහැ. ඔබතුමාලගේ සභා ගෞරව වෙනුවෙන් මම මේක බාර ගන්නවා. හැබැයි එකක් මම කිසිම උත්සවයකට එන්නේ නැහැ. ඔබතුමාලා ඒකට කැමති නම් මාවපත් කරන්න නැත්නම් නිකයි. ඉතින් ඊට පස්සේ අර කොල්ලන දැන් මොනවක් කරගන්න මොන විදිහකට තුච්චකට කතා කරන්න බෑ. ලොකු සහතර නොදිත් බෑ. පස්සේ දීලා තිබ්බා. ඉතින් මම වත්තානේ කරන වෙලාවේ මට ආවා නිකායේ ඔය මොනවද නම් පට්ටක් ගහලා දිග පරල ඇල්ලොක් කරලා දාලා එවනවනේ. ඉතින් මම ඇන්දෑවේ ගියාම ලියුම් කියවනවා. ඒ ලියුම ගන්නකොට ආවෝ කඩන්න එපා. ඕක දාන්න එපා මේ පෙට්ටියේ. මම කොහෙන්ද කඩන්නෙත් නැතු නෑ නෑ මම කවදාවත් ඒ ලියුම් කඩන එකට වෙනම පෙට්ටියක් තියෙනවා කිව්වා ඒ පෙට්ටියේ ලියුම් කඩන්න නැති පෙට්ටිය තියෙනවා මොකද්ද කියලා ওই සීල් එක තියෙන පෙට්ටියව කඩන්නේ ওই සීල් එකේ ඉන්නේ උපාධ්‍යයන් වහන්සේට කියලා කියනවා මම ඉතින් උගාක් විතර හුවා මම දන්නේ නැහැ මාර ගිහි වෙලා ඉඳලා ගිය ගමන් ওই සාසනේ ඌවත් දන්නේ නැහැ ඊට පස්සේ කිව්වා නිකාය උපාධ්‍යාය තන්තුරු ගන්න අල්ලස් දෙනවා ඊට පස්සේ මම දැක්කා මේ ළඟදී ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා මට උපාධ්‍යාය තන්තුරු දුන්නේ නැත්නම් සිය දිනස ගන්න ඒ තරමට මාර්ග අර විනිශ්චය කිරීමේ හැකියාව බාර ගත්තා නම් පුදුමාකාර කර්ම රාශියක් රස කරන්න. ඒ නිසා ඒව ලැබෙන වෙලාවෙදීම ඕනේ අපි ඒක තීන්දුව කරගන්න. නමුත් කල්පනා කරගෙන ඉඳ අපි ළඟ තියෙන මේ තෘෂ්ණාව නිසා, අපි ළඟ තියෙන මේ කැපිපෙනීමේ ආශාව නිසා, අපි ළඟ පිටීමේ අනුන්ට දඬුවම් කිරීමේ ආශාව නිසා, එවැනි ලාභයක් ලැබිච්ච වෙලාවෙදී අපිට ලැබෙන මේ පාලන ශක්තිය ධර්ම ගෞරවේ නාමයෙන් එහෙම නැත්නම් ලාභ සත්කාර වල තියෙන භයානකම නාමයෙන් ඉවසන්න පොඩ්ඩක් ඉවසලා බලන්න මේක යට තියෙන මොන වගේ ගුණවත්ද කියලා බලන්න කොච්චරක්නම් අපිට භාවනාවෙන් පිට සාමාන්‍ය බුද්ධිය ඕන වෙනවද? ඒකට ලෝකෙ කිසිම තැනක ඩිප්ලෝමා පාඨමාලා උපාධි PhD මොකුත් නැහැ. තියෙන හරියක් තියෙන්නේ තියෙන ලාභේ කඩා වඩා ගන්න. ඒක නිසා මේක කියලා දෙන්න ගියත් ඒක නිකන් අර කෙනෙකුගේ ඉදිරි ගමනට කරන බාධාවක් වගේ. ඒක නිසා ඔය අපේ ශාසනයේ පරණ සිද්ධි සඳහන් කරලා තියෙනවා. ඒ ওই දුර්ගම රජුරණට පස්සේ රජකම් බාරගත්තේ තිස්ස කුමාරයා. එයාට ශ්‍රද්ධාවන්ත වැඩිකම නිසා සද්ධාතිස්ස කියන නම තිබ්බා. ඒ කාලේ තිබිලා තිනවා ඒ කාලේ ඇත්තටම අනුරාධපුරයේ ස්වර්ණමය යුගයේ පැවිදි වෙච්ච කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා කියන්න බැල්ලු මුන්නාංශي ආර්යයන් වහන්සේ නමක් නෙවෙයි කියලා. ඒ තරමට හැම කෙනාම තමන්ට අවශ්‍ය ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන ඉඳලා ඒ වගේම ගමක් ගමක් ගානේ සංඛ්‍යා වංශලා වඩිනකොට පින්නපාති කරනකන් ඉන්න අම්මලන් වගේ ආසන ශාලා හදලා තියෙනවා. උදේ පින්නපාතට ගිහිල් මේ කැඳ පින්නපාත ගිහිල්ලා කැඳ ටිකක් වළඳලා ඇවිල්ලා ආසන ශාලාවේ ඉන්නවා. දවල් පින්නපාත යනකන් ඒකේ භාවනා කරනවා. ඉතින් සමහරට ඒ ආසන ශාලාවල ගෝවියෝ ගොවිතැන් කරලා විවේක ගන්නත් ගන්නවා. මොකද සංඛ්‍යා වංශයේ දවල් හිල් හිල් කැඳ ටික වරඳලා දවල් දාන එක එතන භාවනා කරලා ඊට පස්සේ පින්ද වාත යනවා ගමට ඊට පස්සේ දාන ටික වරඳලා වෙලිවලා පාත්‍රය හොදන්න තමයි අරණිට යන්නේ. ඉතින් අර ඉන්න ටිකේදී අරකෙදී භාවනා කරනකොට මේ අසවල් පාත්‍ර ශාලාවේ ඉඳගෙන ආමුදුර නමක් රහත් වෙලා නැහැ කියන තරම් එකම ආසන ශාලාවකත් එකම ගමකවත් නැහැ. ඒ හැම හැම ආසන ශාලාවම කවුරු හරි ආමුදුර කෙනෙක් ඒ බණ භාවනා කරලා rahat වෙලා දෙනවා. ඒ තරම් දිනු කාලේ මේ රජුරුවන්ගේ පුරුද්දක් තිබිලා තියෙනවා ඒ ඒ වගේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා ඉන්නකොට රජුරෝ එතෙන්ට පෙරහැරෙන් යනවා රාජ්‍ය අනුග්‍රහය පිණිස. ඒක ලියලා රජුරෝ මේ ඒ ඒ වැදගත් ආමෘත් එක බිලිසඳර කතා කරනවා. එතකොට ඒක ඒ රජ්ජුරෝ මේ වෙනකොට උත්තරම தත්ත්වයකටපත් වෙච්ච බවට රජ්ජුරෝ කරන සංඥාව එක තමයි. ඊට පස්සේ මිනිස්සු ඒකට සලකනවා. මේ රජුරෝ නැත්නම් පන්සල රාජකීය පන්සලක් වෙනවා. මේ රජුරෝ මේ මේ හාමුදුරෝ රාජකීය පඬිත මට්ටමකට යනවා කියන. ඉතින් දවසක් ඔය දැනට තියෙන දුටුගමන විශ්‍රාම ශාලාවක ආවා තිබිලා තියෙනවා විශාල මේ මහා තේර කුටියක්. ඒකේ ඉන්න හාමුදුරුවෝ ඉන්න පන්සල දිහාට හාමුදුරුවෝ රජුරෝ එනවා එහුණලු බෙර ගහගෙන. රජුරෝ පෙරහැරෙන් එනවා. දැන් මේ හාමුදුර දැනගත්නවා මේ ඉන්නේ මාව බලන්න තමයි ඇවිල්ලා දැන් ඉක්මට හරි මිනිස්සු දැනගත්තොත් මේක ඉඳ හම් වෙන්නේ නැහැ ඊට පස්සේ ඉතින් යන් දෙන්න පටන් ගන්නවා සම්මාන දෙන්න පටන් ගන්නවා ඒක නිසා හාමුදුරු කිරුවේ සිවුර ගලවලා දාලා අඳනේ පිටින් පිටිපස්සේ පැත්තෙන් ගිහිල්ලා මිදුර වැල්ලේ පිස්සෙක් වගේ ඇඳ ඇඳ හිටියලු කල්පනා කර කර හිටියලු රජු වෙනකම් බැලුවොත් මේ අර හාමුදුරුවෝ මේ ආතන් වංශය කියලා මේ සම්මාන දෙන්න කියන්නේ කොහෙද මේ ඇති රිවුරක්වත් නැතුව බිල් වැල්ල අකුරු ඇඳලා උඩ බල බල ඉන්නවා කියලා පෙරහැරවම කියන්නේ. ඒ පන්සලේ පොඩි හාමුදුරුවෝ දැන් බොහෝම ආසාවෙන් ඉනවලු අපේ ලොකු හාමුදුරුවෝ දැන් රාජකීය පඬිත වෙනවා අපේ පන්සල දැන් රාජකීය පන්සලක් වෙනවා කියලා බලාගෙන බලන්න පෙරහැර හරවගෙන යනවා. ගිහිල්ල බලන්න මේ ලොකු හාමුදුරුවෝ කරන වැඩේ දැක්කට පස්සේ හොතරම කේන්ති ගිහිලා තිනවා ගිහිල්ලා කියනවා මොකද්ද ස්වාමීන් වහන්සේ මේ කරපු වැඩේ දැන් ඔබ වහන්සේ කිරේ සද්ධායෙන් ආපු රජුරෝ සම්පූර්ණයෙන් කලකිරුණානේ මේ වැඩේ කියලා. බෑද නම මන් දන්නේ නැහැ මේක වගක් කියලා සම්පූර්ණ මේක වහලා දාලා ඉඳලා තියෙනවා. එසේර හාම් මේ ලුකාන්ත හරි වයසයි. පොඩි හාම්රෝ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනිදාපවත්තේ. ඊට පස්සේ මේක අපිට පින්න පාතකකවත් ලැබෙන්න රජුරන් ගනුග්‍රහය තියෙන්න eBay. අනී ඒක මට මතක නැතුණානේ හැබැයි නම කියලා හාමුදුරුවෝ දවසේ ඉඳකින් අපවත් වුණා. අපවත් වෙලා ඉවර වෙලා පොඩි ආම්දුරන්ට කිව්වලු බය වෙන්න එපා පොඩ්නම ලෝ ආම්දු රජු එයි මේ පන්සල් දෙයට පස්සේ එයි කියලා. අනිදා දෙකේ ආම්දු අපවත් වෙලා. අපවත් වෙලා ඉවරලා චිතකේ හදලා මිනිපෙට්ටිය දේහ උස්සන් ගන්නකොට උස්සන් බැට. කීප දිනක කියලා උස්සන් ගන්න බැටලු. අච්චර කතාව කියලා තියෙනවා රජුරවන්ට. මෙහෙම වැඩක් වෙලා තිනවා මේක උස්සන්න බෑ කියලා. නැත්නම් රජුරෝ මේක බලන්න ඇවිල්ලා රජුරෝ අත තිනකොට මිනිබෙට්ටි ඉස්සනවා. ඊට පස්සේ ඔක්කොමලා දැනගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේ එතකොටත් රහත් වෙලා ඉඳලා තියෙන අදිෂ්ඨානයක් කරලා තියෙනවා. මගේ මිනිබෙට්ටියට රජුරෝ අත ගහනකම් උස්සන්න බෑ කියලා. හැබැයි එතකොට රජු රාමඳුරෝ පිරුණා පාන. ඒ ඒ කරන්නේ අර තමන්ගේ ගුණ හෙලි වෙයි කියලා ගුණවසා ගැනීමේ ප්‍රයත්නයක්. ඒවට සම්‍යක් ප්‍රයෝග කියලා කියනවා. එනිසා මේ තේරවාද ශාසනයේ හරියට තියන වගේ තමන් ಗುಣ වඩ아가න ඒ ಗುಣ කාට හරි පෙනෙයි කියලා ಗುಣ වසංගාගෙන ජීවත් වීම සඳහා කරන নানা ආකාර ප්‍රයෝග. ඒව නැති වුණොත් වෙන්නේ තමන් කරා අසීමිතව ලාභ සත්කාර එන්න පටන් ගත්තාම ඒ ලාභ සත්කාර අහරහා විනිශ්චය කරන්න අවස්ථාවල් එනවා. එනගෙන හැම විනිශ්චයකින්ම තමන් අපායට මිසක්කා ඒක මම නැවතත් අවධාරණය කරනවා අපේ මේ ජීවිතේ ගත්ත සෑම විනිශ්චයක්ම පාපතරයි. මුදෙදෙනෙක් මම දන්නවා මේකට මයිත් එක තරහ වෙනවයි කියලා. හැම විනිශ්චයක්ම පාපතරයි. මේක ඉස්සල්ලාම ගන්න මේ අපි කියන්නේ විල් එක කියලා නැත්නම් අපේ ස්වච්ඡන්දය කියලා අපේ චේතනාව කියලා සියල්ලම පාපතර බව ඉස්ලාම ඇත්තටම ওই ෂෝෆන්ව ආත ෂෝෆන්ව තමයි ඉස්ලාම ජර්මනියේදී කිව්වේ. කියන්නේ ඉස්සර වෙලා බටහිර ශාස්ත්‍රයේ බටහිර මානසික විද්‍යාව හැටියට ඇක්වයිනස් කියන සාන්තුවරයා කියලා තිබුණා මිනිස්සෙකුට ස්වච්ඡන්දයක් කියලා එකක් තියෙනවා විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙනවා සියල්ල දෙවියන් වහන්සේ සතු නැහැ කියලා. හැබැයි එයා කතෝලික ආගම පිළිගත්ත සාන්තුවරයෙක්. ඉතින් කතෝලික සභාවෙම බර ඉසිකක්කමක් වුණා. දිව්‍යඥාන්සේට ඔක්කොම කරන්නේ ඉතින් මෙයා මේ කියනවා නෑ මනුෂ්‍යකට විච කිරීමක් යාවක් තියෙනවා මනුෂ්‍යකට ස්වච්ඡන්දතාවයක් තියෙනවා මනුෂ්‍යකට මේදි මට කරන්න ඕන කියලා කිරීමේ යම් ප්‍රමාණයක් ඉඩ තියෙනවා කියලා ඒකල කිව්වම මම මේ කියන්නේ මෙන්න මේ ලාභෙට මොකද්ද ඒ බව මනුෂ්‍යකට තමන්ගේ දේ චරිතේ අනාගතේ විනිශ්චය කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ මනුස්සයා දැනුවත් කරොත් ඥාණය දුන්නොත් අධ්‍යාපන දුන්නොත් මිනිස්සු හොඳ පැත්තට යයි. ඊට පස්සේ කතෝලික සභාවට ඔක්කොම බිෂොප්ලා මේ තේරුම මෙතුමා උගන්වන්න හදාන්නේ මේ මිනිස්සුෙකුට මිනිස්සයාට පාලන ශක්තිය දීලා අධ්‍යාපන දුන්නා පස්සේ මිනිස්සු හොඳ පැත්තට යනවායි කියලා අධ්‍යාපනයේ ඇති කිරීමේ ලයිසන් එකයි මිනිස්සුෙකුට ස්වච්ඡන්දතාවයේ තියනවා කියන එකයි දෙක එකවර තමයි කතෝලික සභාව පාස් කරේ. එදා ඉඳලා බටහිර ඉගැන්වීමට අනුව ඒ අක්වන්‍යස්තුම තමයි අධ්‍යාපනයේ පියා. එයා තමයි අධ්‍යාපනයේ ඉඩ ගත්තේ. ඉතින් ඒ වෙනකොට ඔය ෂෝෆන්වගේ කාලේ එනකොට ස්වච්ඡන්දේ පිළිඅරන් තිබුණා. ෂෝෆන්ව කිව්වා හැම ස්වච්ඡන්දකින් ගත්ත හැම තීන්දුවක්ම පාපතරයි, නාස්තිකයි, අපායටයි. ඊට පස්සේ මුළු බටහිරම මේ මිනිස්සයා නාස්තිකවාදියෙක්, මේ තරහා මේ මිනිස්සයා උච්ඡේදවාදියෙක් කියලා බටහිර තිබුණු මානසික විද්‍යාවට සෑහෙන අකුල් පාරක් කරනවා. ඉතින් අපිට ඒක පිළිගන්න අමාරුයි. අපි හිතලා මතලා කරන සෑම දෙයක්ම නරකට පිට වෙනවා නරකක් සිද්ධ වෙනවා කියලා කිව්වොත් ඒක නාස්තික වෙනවා ඒක උච්ඡේද වෙනවා නමුත් සාසනික වශයෙන් බලනකොට අපි හිතන දෙයට අපි කියන්නේ චේතනා කියලා. හිතමත කරන දේවල්ද නැහැ. අපි කියන සචේතනික අචේතනික කියලා දෙකක් අපි හඳුන්වන්නේ භාෂාවේ. හිතලා කරන දේවල් සහ වේ කරන දේවල්. ඒකට තමයි පర్యాయ වචන කියතයි සවිඥානක අවිඥානක. අසම්පජඤ්ඤ සම්පජඤ්ඤ කියලා මේ අපි භාෂාවේ තියෙනවනේ සකර්මක කර්මක කියලා. passive voice and active voice කියලා දෙකක්. ඒ වගේ තමයි අපේ ජීවිතයේ තියෙන අපි හිතාමතා කරන සහ ඉබේ සිද්ධ වෙන කියලා. මේ ਸਰුවචන් වහන්සේගේ ප්‍රකාශන වල තියෙන මේ හිතාමතා කරන දේවල් තමයි සංස්කාර කියලා කියන්නේ. චේතනාපූර්වක කරන. සබ්බේ සංඛාරා දුක්ඛා කියනක ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. සියලු සංස්කාරය දුක් පිණිසයි. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍ය වෙනසයි. ඒ නිසා අපි හිතාමතා කරන කිසිම දෙයක් නිවනට යොමු වෙන්නේ නැහැ. නිවනට යොමු වෙන්නේ නිවනට නෙවෙයි යොමු වෙන්නේ හිතාමතා කරන හැම දෙයක්ම අපායට යොමු කරන්නේ, කෙලෙසට යොමු කරන්නේ, සංසාරට යොමු කරන්නේ. ඒකවල ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි මේ මේ වගේ භාවනා වැඩසටහනකට එන්න ගත්ත විනිශ්චය ඒ චේතනාවත් අපායටද මේකත් එහෙනම් සංසාරයටද කියලා. ඇත්තට මෙතෙන් දෙන ගත් එක අපි gedara ඉන්න ගත්ත තීන්දුවට වැඩිය හොඳ තීන්දුවනේ. අපි මේලා gedara හිටියනම් අපි දන්නේ අපි කොච්චර කාය කර්ම වරදිනවද, වචී කර්ම වරදිනවද, අරසා වේද කියලා. ඒ නිසා අපි මේ යම් විනිශ්චයකින් යම් මෙහෙමකින් යම් ශික්ෂණයකින් මෙතෙන් ආවට පස්සේ අපි හිතමු ඒ බහ ඒ ආපු වෙඩින් මේටත් වඩා හොඳ අවස්ථාවකට යන්න අපිට ප්‍රස්තාවක් හම්බ වෙච්ච වෙලාවේදී අපි වඩා හොඳ තැනට යනකොට ඒ වඩා හොඳ දේ තියෙන්නේ මේටත් වඩා ඉබේ කරන දෙයක්. හිතාමතා කරන දේ ඉඳලා ඉබේ කරන දෙයට යෑමක් තමයි විපස්සනා හැමදාම සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් පටන් ගන්නකොට ආනාපානය මේවල විතක් යොදවලා තොරතුරු හොයා බලමින් කෙරුවට ආනාපානය සියුම් වෙන්න වෙන්න වෙන්න එහෙම මෙහෙවන්න දෙයක් ප්‍රයෝග කරන දෙයක් මොකුත් නැහැ. සිද්ධ වෙන ආනාපානට වෙන්න ඇරලා අපේ චේතන අයින් කරන්න වෙනවනේ. ආනේ අයින් කිරීම දන්නේ නැතුව ඒ වෙලාවෙත් එතෙන්ට චේතනා යොදන්න ගත්තොත් චේතනා සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා Taman ඒ වෙලාවේ කාය කර්ම නොකරුවත් කාය දුස්චර්ත නොකරුවත් වචී දුස්චර්ත නොකරුවත් ඒ එහෙම නැත්නම් ඇහ කන දිවනාසය කය සම්බන්ධයෙන් යම් පාප කර්මයක් යම් ඉන්ද්‍රියපත් විඥානයක් ඇතුලේ නැතත් යංච පක යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මිදං මේතං හෝති විඥානස පතිත්තා තමන් අර හිතලා මතලා කරන දේවල් කය හොල්ලන්නේ නැතුව සතුම් මරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව මේ කය අරසකෝ බොරු කේලම් හිස් වචන පරිසවතේ නැතුව වචනේ අරසකෝ අරසකල්ලලා ගන්න හුස්මත් සම්පූර්ණයෙන් ගෙවෙන මට්ටමට ගියාට පස්සේ ඒ විඥාණයට පිහිටන්ඩ අචිතිත විඥාණයට පදනමක් නැති ඒ පදනම නැති වෙනකොට විඥාණයේ ඇතිවෙන්නා වූ ඒ කලකොල ගතිය නිසා විඥාණයේ ඇතිවෙන්නා වූ ඒ නూరుණු පුරුදු ගතිය නිසා විඥාණයේ පුදුමාකාර විදියට චේතනා මාර්ගයෙන් ප්‍රකල්පනා මාර්ගයෙන් පදනමක් හිතෙන් හදාගන්නවා. ඉතින් හදාගන්නවා එහෙම නැත්නම් අනුසය කෙලස් පදනම් කරගෙන විඥාන ගමන යනවා. ඒ නිසා යෝගාවචරයට අර විවේක ස්ථානයකට උදකලා ස්ථානට ගියාට පස්සේ කවදාකවත් කරන්න හිතා ගන්න බැරි තරම් හොඳ ලස්සන අදහස් පෙර මග පහද පෑදීම් එහෙම නැත්නම් කියනවනම් පිරිසිදු සංකල්පන රාශි වශයෙන් ඉඳ පටන් ගන්නවා. අන්නේ එන එකක් හරි මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කරගත්තොත් ඒක මත පදනම් කරගෙන විඥානයේ දිග ගමනක් අපි අරගෙන යනවා. අන්නේ වෙලාදී චේතන ඇති නොකරනද අන්නේ වෙලාදී ප්‍රකල්පනා නොකරනද අන්නේ වෙලාදී ඇති වෙන මේ අනුසය කෙලස් බාහිර නොගන්න නම් යෝගාචර දැනගන්න එතෙන්ට එනකන්නම් චේතන ඕනේ තමයි. නමුත් එතනින් එහාට තවදුරටත් චේතන ඇති නොකරන සංස්කාර ඇති නොකරන ප්‍රකල්පන ඇති නොකරන යෝගාචරය එතෙන්ට යනකම් ඉන්න වෙනවා අතාරිනවයි කියන එක අහම්බයක්. හිතලා මතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙරුණොත් හොඳයි. නොකෙරුණොත් ඒ තමන්ගේ චේතනාම අර විඥාණයට ආහාර සපේනවා. මේකෙදි මම දෙන නිදර්ශනය තමයි රිටිපනින ක්‍රීඩකයා පිම්මේ ඉහළ කෙළවර යනකන් රිට හයියෙන් බදාගෙන රිටට ගැම්ම දීලා උඩට ගියාට පිම්ම ජයග්‍රාහී වෙන්න රිට විසිකරන්න එපායි. ඊට විසි කෙරුවේ නැත්නම් රිට අල්ලගෙන එහා පැත්තට පැනනොත් ජයග්‍රහණය වෙන්නේ නැහැ. අර මෙච්චර උදව් කරපු රිට අන්තිම කෙලවරදී විසි කරනවායි කියන එක ඒ ක්‍රීඩාවේ කොටසක්. ඒ වගේ තමයි අපි ඉතින්ට යනකම් යම් චේතනා යම් විතර්කයක් තියෙනවනම් යම් මානසිකාරයක් තියෙනවනම් යම් චේතනාවක් තියෙන ඔක්කොම හැලිලා ඔක්කොම හැලිලා භාවනාවේදී හම්බ වෙනේ විවේකය ඉදිරියට ගෙනියන වෙලාවේදී යෝගාවචරයට තේරෙන්නේ මට තිබුණු විනිශ්චය ශක්තිය නැති වුණා වගේ. ඒක යෝගාවචරයට තියෙන බයක් වගේ. ඒක යෝගාවචරයට තියෙන අසරණීමක් වගේ. ඒක යෝගාවචරයට තියෙන අනාථ වුණා වගේ. ඒ අනාථය කෙලෙසයක්. මාර බල වේගයක්. ඒ නිසා යෝගාවචරයටදී බුදුන් සරණ, ධර්මයේ සරණ, සංඝ සරණ, සීලයේ සරණ පිහිට කරගෙන මම මේ මේ වගේ තැන් වලදී මම අලුතෙන් ආයේ සංස්කාර ඇති කරගන්නේ ඇති උනත් සංස්කාරයක මම කියාගන්නේ මගේ කියාගන්නේ කියලා එතෙන්ට යන්න නම් මේ විනිශ්චය කිරීමේ තියෙන ආදීනව විනිශ්චය කිරීමේ තියෙන නපුර තේරුම් අරගෙන ඉඩක් ලැබිච්ච පළවෙනි වෙලාවේදී සාමාන්‍ය නම් පළවෙනි වෙලාවද වෙන්නේ ගොඩක් ලාට වරද්දා ගන්නවා. ඉදිරියට යන්න යන්න කියලා ඒ විනිශ්චය කිරීමේ ශක්තිය නතර කිරීමේ උප්පරීම අවස්ථාව තමයි සංඛාර උපේක්ඛා කියලා කියන්නේ. සියලු සංස්කාරයන් විසින් උපේක්ෂා වෙනවා. ඒක අටුවාචාරින් වංශලා පාව පිළිගන්න එක රහත් හිතක් වගේ. මොන සතුරක් ආවත් මොන කනගාටුවක් ආවත් මොන ජයග්‍රහණයක් ආවත් මොන පරාදයක් ආවත් මොන ඉසුරක් ලැබුණත් මොන අයසක් ලැබුණත් මොන දුකක් ලැබුණත් මොන සැපක් ලැබුණත් ඒවා සීර්ම සංස්කාර බව දැනගෙන ඒ විශේෂ සැප වේවා දුක නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා විනිශ්චය කරන්න එපා. මට ජය වේවා පරාජය නොවේවා කියලා සංස්කාර කරන්න යන්න එපා. මට යසස වේවා අයස නොවේවා මේ මොන දෙයක් කරන්න ගියත් වෙන්නේ කරන විනිශ්චය හරහා සංකාරූපික ඥාණයට වෙන පාඩුව ඇහැට දූවිලි වැටෙනවා. මොන දෙයක් දැම්මත් පාඩු. ඉන්සා යෝගාචර ඉහළට යන්න යන්න යන්න යන්න ප්‍රයෝග ප්‍රතිපස්සම්බනේ කියන එක සිද්ධ වෙනවා. ප්‍රයෝග කිරීලා අතහැරලා ධර්ම නියාමයට, ධර්ම ඨිටියට, පටිච්චසමුප්පාදයට, ඉදප්පච්චේතාවයට, ධර්මතාවයට ඉඩ දෙනවා කියන එක යෝගාවචරයට අයිති දෙයක් නෙවෙයි. ඒක ධර්මයේ තියෙන ඕපනයික ගතියක්. ඒක ධර්මයේ ගමනේ සුන්දරම කලාවක්. අනේ වෙලාවේදී ඕපනයික ගතියට ඉඩ තියලා මේ යන්න ගත්තොත් මේ මිනිස්යාට يعني යෝගාවචරයට බුදුහාමුදුරුවෝ මොන ගැළවිල්ලකින්ද එදා තනියම භාවනා කරලා ගැළවිලා තියෙන්නේ කියලා තේරෙනවා. බොමැඩ මුලදී ඉඳගෙන අනික් සේරම අල්ලගන්න විනිශ්චය කරන දඟලන ලෝකේ උන්වහන්සේත් බලවත් විනිශ්චයක් ගත්ත හතර පෙර නිමිති දකින්නකොට මට ජාතිය වේවා මව වේවා වංශේ වේවා රට වේවා පස්මා බැලුවා. ඒ ඔක්කොම බලලා ගන්න තියෙන හොඳම ටික ගත්තා. ඉහළම වංශේ, ඉහළම ಜಾති අරගෙන ඒ ගන්න ඒව ලැබෙන්න ලැබෙන්න වෙන්නේ විනිශ්චය ශක්තිය වැඩි වෙන එක. රජ වෙනවයි කියලා කියන්නේ මේ මොනවාද අපායට යන්න හයිවේ එකට යන්න ඕන රජකම දවස් තුනකට කරන්න කියනවා. කෙලින්ම මොකොත් නැහැ සිග්නල් මොනවත් නැහැ කෙලින්ම ගිය ගමන් බයින්න පුළුවන් කන්දෙන් බල්ලට දෙනවා නේද අපායට. ඒ තරම් යුව රජකම හම්බෙච්ච දවසේ තමයි පැනලා ගියන්න. ඒ කිහිල් ලෙවල් වුණා ආචාර්යයට බොහොමකට මුලදී ධර්මයේ එන්න පටන් ගන්නකොට. ඒ ධර්ම නියාමයේ ඉදප්පච්චේතාවේ පටිච්චසමුප්පාදයේ ධම්මටිති එන්න හදනකොට ඒ ධර්ම ගුරුවරයෙක් විශේෂ සලකලා තමන් ඒකට ඇඟිලි ගහන ගතිය, තමන් මේක සකස් කරන්න හදන ගතිය, සංස්කාර කරන ගතිය, ආලවට්ටම් කරන ගතිය, ඊටාම බැගෑවැත්තලා, ඊටාම යටහත් පාත් සම්පූර්ණයෙන් අයින් කරලා ධර්ම නියාමයට යන්න දීපු දවසේ කරන මිනිස්සයත් නෑ, නමුත් කෙරුවාවක් ඉතුරු මට මේක ගැන කල්පනා කරනකොට රෝමෝත් ගමනේ වෙන්නේ නැතුව නෙවෙයි. නමුත් මට රෝමෝත් ගමනේ ගොඩක් වෙන්නේ. මෙච්චර විනිශ්චය කරන්න කැමැති මේ තකතිරු මිනිස්සෙන්ද බුදුහාමර මේක කොහොම කියලා දුන්නද කියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුගන විනිශ්චය කරන දේශපාලන කෑදරකමින් ඉන්න මිනිස්සෙන්ට මේක කොහොම sannivedanaya කරාද කියන්නේ. මොඳ වෙලාවට ඒ වෙනකොට අර පස්සක මහණුන් ගිහි ගිය අතහැරලා ගිහිල්ලා ඉත ලෑස්තිලා හිටියා. අවාසනාවට බුදුහාමඳුරෝ නැත්නම් සිතාත් තාක්ෂා බුදු වෙච්ච බව පිළිඅරන් තිබුණා. හරි රණ්ඩුවක් කරලා තමයි හේතු ගන්න සිද්ධ වෙන්නේ නෑ. මම මින් ඉදිරියට කිසිම විනිශ්චයක් කරන්න මේක ධර්මයක් මතුවලා තියෙන කියලා ඒ කියනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සුවාන් වෙච්ච බව ප්‍රකාශ කෙරුවේ යම් කිංච සමුදය ධම්ම සබ්බත්තන් නිරෝධ ධම්ම. හට ගන්නා සුළු ධර්මයක් වෙනවා නම් ඔබ විනිශ්චය කරත් නැතත් ඒක නැති වෙනවා. ඔබ විනිශ්චය කරයි කියලා හටගත්ත දේ හට ගැනීම නතර වෙන්නේ නැහැ. නැති නොවි හිටින්නෙත් නැහැ. මෙන්න මේ ටික වෙනකන් අපි හිතනවා අපිත් කෙරුවෝ කියලා. අපිටත් යමක් කරන්න පුළුවන් කියලා මා අර කවුද අර ඇක්වයිනස්තුමාගේ කෙරුවක් කෙරුවාවක් නම් තියෙනවා ඒ කරන හැම එකකින්ම තණ්හාවයි වැඩෙන්නේ මාන්නයයි වැඩෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන්නේ ධර්මයේ එනකන් ඉන්න ධර්මයේ එනකන් අපි මේ තණ්හාවත් පාවිච්චි කරන්න ඕනේ මාන්නයත් පාවිච්චි කරන්න ඕනේ ditthියත් පාවිච්චි කරන්න ඒ පාවිච්චි කරලා කරලා යම් දවසක සත්‍ය සමාධිය අවිල්ලි වෙලා ඒක ගෙපෙන්නන්න පටන් ගන්න ඕන පුතේ මට දැන් පුළුවන් ගෙනියන්න කියලා ආන්නේ ඒ වෙලාවේදී එමීට අයිති කියලා පදින්න පුරුදු වෙන එකනට බැලන්ස් කරන්න පුළුවන් වෙනකොට එමීට අත අතහැරලා යට යන්නත් නෙවෙයි පාරක් දෙකත් අල්ල කඩා ගන්නවා ඉතින් කරන්න දෙයක් නැහැ එහෙම නැතුව දිගටම අල්ලා හිටියොත් බයිසිකල් එක බැලන්ස් එක ගන්න බෑ ආනි වගේ වෙලාවට මේක අතහැරීමේ තමයි දානේ අන්තිම උත්කෘෂ්ඨම දාන. මේ ඇසිත් මස්ලේ දන් දෙනවා, දස දාන වස්තු දන් දෙනවා, নানা ප්‍රකාර කරලා අන්තිමන පුත්‍රයන්ට සඳහන් කරනවා ධම්මෝ පිවෝ භික්කවේ පරහතබ්බෝ භගේව අධම්මෝ. මහන්නේ උඹලට මේ ධර්මයක් අතාරින්න වෙනවා, අධර්මය ගැන කුමන කතාවද? ඉතින් අපි හිතාගෙන ඉන්නේ මේක කට අරන බණ අහනකොට මේ ටික තේරෙම අල්ලගන්නනේ. අනේ මට මේක තේරුනේ නෑ මට මේක රෙකෝඩ් කරගන්න බැරිුණා කියලා මේ තේරම අල්ල ගන්න හදා. මොකද ඒ මාර්ගයෙන් හරි කමන්නේ තණ්හා. ඒ මාර්ගයෙන් හරි කමන්නේ මාන්නේ. ඒ කාරණේ හරි කමන්නේ දික්ටි වඩන්න හදා. නමුත් මේ ධර්මයට කරන ගෞරවය එකතු කිරීමෙන් නෙවෙයි ක්‍රියාත්මක කරනකොට ඒ ධර්මයක් අතහැරලා ධර්මතාවය කියන එකක් එනවා. මේ ඉදප්පච්චේතාවේට අටිසමුපාදයේ ਸਰවචනාංශේ ධම්මට්ටිති ධම්ම නියාමතා ධම්මතා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදෝ කියලා ඒ ධර්ම නියාමයට ගිය දවසේ ඒ සංසිද්ධිය කියන්නේ පතුරෙන් උඩට පිවිලා තිබුණ නෙළුම් පොට්ටුව ඉර වැටෙනකොට පිපෙන්නාසි. ඉර වැටෙන්නේ නැතුව නෙළුම් පොට්ටුවට පිපෙන්න බෑ. ඉර වැටුණත් පොට්ටුව තියෙන වතුර යට නම් පිපෙන්නේ නැහැ. මේ දෙකේ සංහිඳියාව එකතුව సౌందర్యාත්මක සිද්ධියක් මිසක් මලට හැකියාවක් නැ ඉරණක් ගන්න. මල පුප්පන්න. එවනේ ඉරට හැකියාවක් නැ මල ලෑස්ති නැත්තම් පුප්පන්න. මේ දෙක එකතු වෙනකම් බලහන් ඉන්න එක තමයි කරන්නේ. ඒ නිසා අපේ ජීවිතේ පිපෙන මලක් වාගේ සංසිද්ධිය సౌందర్యයටපත් වෙනකොට විනිශ්චය කියන එක අපෙන් අයින් වෙලා තියෙනවා. විනිශ්චයක් තියෙන තාකල් කක්ක. විනිශ්චයක් තියෙන තාකල් හතරස්. මිනිස්සු තියෙන තාක්කල් ඔලොමලයි. මිනිස්සු තියෙන තාක්කල් ප්‍රයෝග. මිනිස්සු තියෙන තාක්කල් මානසික අසහන. මිනිස්සු තියෙන තාක්කල් මානසික පීඩනය. විනිශ්චයක් නැති වෙලාවේදී කරන්න ඕන නැති වෙලාවේ විනිශ්චයක් කරන එක අර තමයි ඔලොමලයි කියන්නේ. තකතිරුයි කියන්නේ. මෝඩයයි කියන්නේ. බුදුඥානංශ අපිට දෙනවා පටන් ගන්නකොටම සාමාන්‍ය මිනිසෙක් විතරේ විනිශ්චයෙන් ගිහිල්ලා මෙන්න මේ ටික කරගෙන යනකොට වෙලාවක ඒ සද්ධාදී ඉන්දිය ධර්ම වැඩේ ඒ ඉන්දිය ධර්ම බල ධර්ම වලටපත් වුණාට පස්සේ වා බොජ්ජංග වෙලා වැඩි කරන වෙලාවේදී මේවා මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව ඒ ධර්ම ඉගෙන ගත්තට පස්සේ ඒ ධර්මයට පූර්ණ අවස්ථාවක් ලැබෙනවා පිපෙන. ඒ වෙලාවේදී කරන හැම ඇඟිලි ගැසීමක්ම ඒ ධර්ම ගමනට බාධායි. ඒක නිසා ඒ වෙලාවේදී අපේ දෙන උපරිම දක්ෂකම තමයි ඒකට කිසිම ඇඟිලි ගැහිමක් නොකර සම්පූර්ණ අවදියේ සම්පූර්ණ එළඹිලා මේක ධර්මියාමදාය. මේක පටිච්චසමුප්පාය. මේක ඊතප්පච්චේදාය. මේක ධර්මතාවය. අනේ බුදුමුත් මෙහෙමයි දැක්කේ මේකනේ. අනේ මමත් මෙහෙමනේ දකින්නේ නමුත් මේක මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව එකට ඉරපායනට මල් පිපිනා වගේ වෙන්න දුන්නොත් ඒ පුද්ගලයාට තියෙන විනිශ්චය කරා කවදාකවත් සන්තුෂ්ටි භාවය ලැබෙන්නේ එහෙම නැත්නම් සම්පත්‍ති தත්ත්වය හම්බ වෙන්නේ නැහැ. විනිශ්චය කියලා කියන්නේ අමුව බෑරගෙන දුම් ගහලා කන කතාවක්. අවිනිශ්චිතයි කියලා කියන්නේ ගහේ ඉදිච්ච බඩු. ගහේ ඉදිච්ච ගයි දුම් ගහලා කන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අද තියෙන පළතුරක් කාලා බලන්න. අර තියෙන එළවලුක් කාලා බලන්න. අද තියෙන හරක් මස් ටිකක් කාලා බලන්න. කිරි ටිකක් කාලා බලන්න මේවා සේරම අමෝරාවෙන් මිරිකලා ගත්ත දේවල්. මොකද වෙලා තියෙන්නේ? අකාලේ මැරෙනවා. අවුරුදු 7-8 වෙනකොට කෙල්ලෝ වැඩි වියපත් වෙනවා. ඇඟ හැම තැනම নানা ආකාර ලෙඩ. මොකන්ද මේ ස්වභාව ධර්මයේ මේ දේවල් මෝරණකම් ඉන්න බෑ. ක්ෂණික ඉන්දියාප්ප තියෙනවා, ක්ෂණික පොල් කිරි තියෙනවා, ක්ෂණික 8 මා 18 මාති කොස් තියෙනවා, අඩු මාතේ මේ මේ ෆී જાති තියෙනවා ඔක්කොම අඩු කෙරුවට පස්සේ මොකද්ද මනුස්සයා ඉක්මනට මෙරි මෙරි උපදිනවා. ඊට වඩා කිටි චක්‍රවලට යනවා. පරණ අපේ අත්තම්මලා මුත්තලමලා කාලේ ඒ තිබුණ ක්‍රමෙත් එක්ක බලනකොට මේ නව සංකල්ප නිසා අපි කොච්චර පතර ගිහිලා තියෙනවද කියලා හිතෙනවා අඩු ගන්න මේ දෙයක් වෙනකන් ඉවසන්න බැරි ගැතියි. ඒ නිසා බුරුමේ ඒ භාවනා කරන කෙනා ඉවසන්නා නිවන් දකි. ප්‍රතිඵල හෝ අපේක්ෂා කරනවා නම් විනිශ්චය කරන්න හදනවා නම් අනු විනිශ්චය කරන හැම වෙලාවෙම තමයි විනිශ්චයට ලක් වෙනවා. එහෙම නැතු මේ අවිනිශ්චිතව නැත්නම් අපි ඒකට කියන්නේ අනායාසයෙන් සිදුවෙන වැඩවලට ඇඟිලි ගහන්න යෑම නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අචේතනිකෝ කරන ගොඩාක් වැඩ නිසා හරියට පශ්චාත්තාප වෙනවා මේක මම අතින් උනාත දන්නේ කෙරුවද දන්නේ කියන එක නිසා සතියෙන් ඉන්න කෙනාට පුදුමාකාර අතවාසියක් ලැබෙනවා කවුරු මොන જાතියෙන් චෝදනා කරත් Taman දන්නා මේක මම කරේ නෑ මේක චේතනාකින් නෙවෙලා තියෙන මේ මනසට රිදුනනම් ඒ මනසට චෝදනා කරත් සාධාරණ නමුත් මගේ හිත සැලෙන්නේ නැහැ මොකද මම දන්නවා මම විනිශ්චය කරලා නැහැ මගේ චේතනාවක් නැහැ කියලා. ඒ නිසා ඒ ගමන ඒ ඉදිරියට යන ඒ අපන්නක ප්‍රතිපදාව ඉදිරියට යන්න යන්න යන්න යන්න තියෙනවා මේ අවුරුදු 2600ක් මේ වගේ ධර්මතාවයක් අවතින්ද මෙවැනි තරඟකාරී ලෝකයක මේ තරම් මේ විනිශ්චයට දඟන්න කෑදර දේශපාලනඥයක් තියෙන ලෝකයක ඉන්න මේ ආචාර්ය වහන්සලා තෙරුන් වහන්සලා මුන්න තරම් බඩතුලේ සංගවාගෙන වාගේ දියටින් ගින්දර ගෙනියනවා වගේ මේ නෛර්යානික ධර්ම කියලා තියෙනවා. ඒ හරහා මොකක්ද ඔප්පු වෙන්නේ යම් කිසි කෙනෙක් පටිච්චසමුපාදයට අනුව ඉදපච්චේතාවයට අනුව අදාළ හේතු නිසා අදාළ ඵලය සිදු වෙනවා කියන ඒ ධර්මයට යා වෙන්න වෙන්න වෙන්න ඒ මනසට බුදුමාහාකාර ධර්ම ආරක්ෂාවක් කවුරු හරි විනිශ්චය කරලා මේක දුම් ගහලා කන්න පටන් ගත්තොත් ඒකට කියන්නේ ආමුවඹ කනවා කියන. මම හිතන්නේ අද ලෝකෙ දැන් වර්තමානයේ අපි ඉන්න තත්ත්වෙ විතර මේ ආමුවඹ කන જાතියක් මානව ඉතිහාසෙ තිබිලා කිසිම දෙයක් ඒ දේ වෙනකන් ඉන්න බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එවැනි සමාජයක උනත් ඉඳගෙන මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න මේ කර්මානුරූප වෙයි ධර්මානුරූප වෙයි. ඒක නිසා මේ ආගෙන දේවල් වලට ඇඟිලි ගහලා පව පුරව ගන්නේ නැතුව ඉවසීමෙන් සතියෙන් ශාන්තියෙන් උපේක්ෂාවෙන් මේ කටයුතු කරන්න නම් මේ සංසාර පිළිබඳ තැහෙන බයක් ඇති ඒ වගේම දැනගන්න ඕනේ මේක දැනගන්න මනුෂ්‍යය විතරයි ගොඩ එන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයෙකු විතරයි ගොඩ එන්න පුළුවන් වෙන්නේ දන් දීලා මේකෙන් ගොඩ එන්න පුළුවන් වේද කියන සාධාන සැකයක් තියෙනවා සිල්ල කලා විතරක් මේකෙන් ගොඩ එන්න පුළුවන් වේද කියලා සාධාන සැකයක් තියෙනවා සමත භාවනා විතරක් කරලා ධ්‍යාන ලැබලා මේකෙන් ගොඩ එන්න පුළුවන්ද කියලා සාධාන සැකයක් තියෙනවා මොකද විපස්සනාදී විතරමයි ওই ධම්මුද්දච්චේ දීලා ඒ හරහා මනුෂ්‍යයා පණ්ඩරයත් කියලා ඉදිරියට ගෙනියන්නේ ඒ නිසා භාවනා මාර්ගයේදී ලාභ හම්බුනායි කියලා කනගාටු වෙන්නත් එපා. පාඩුව හම්බුනායි කියලා එක ප්‍රයෝජන නොගෙන ඉන්නත් එපා. මේ ලාභය හෝ පාඩුව තමයි ලැබෙන්නේ ඒ ධර්ම නියාමයක් අනුවටයි. දේශනා යොත කරන ඉස්සලා මම එකක් කියන්නම්. ඒ කොච්චර ලාභයක් හම්බුණත් කොච්චර පාඩුවක් හම්බුණත් විශේෂයෙන් පාඩු ගැන කතා කරනකොට ඉව දරන්න පුළුවන් නිසයි ඉව සිද්ධ වෙන්නේ. ඒ පාඩුව එනකොට දරන්න පුළුවන්. අපියක් දහන අඬන්න දෙයක් නැහැ. ඒ නිසා හිත හදාගන්න ඕනේ හරි ඔය පාඩුව වුණා. මට මේක ඉවස ගන්න බැරිද කියලා. එතකොට මේ මනසට ඒක විශාල ලාභයක් වඩපත් වෙන නිසා කවදාකවත් අපිට නොවිය යුතු දෙයක් වෙන්නේ නැහැ. ඒ වුණාට පස්සේ ඒක දරා ගැනීමේ ශක්තිය එනවනම් ඒ සිද්ධිය හරහා අපි සූර තත්වයෙන් වීර තත්වයට යන වීර තත්වයෙන් ධීර තත්වයට යන. ඒ නිසා විනිශ්චය කිරීම අපේ දක්කුමුක්කුවක හදිස්සියක කඩිමුඩිච්චයක වැඩක් කියලා කල්පනා කරලා ධර්ම නියාමයට හැකි තාක්තරට කලීතු තීන්දුව කිරුවට කමක් නැහැ. දවසින් දවස දවසින් දවස Tamante තීන්දුව කරන්නට හදිසි වෙන ගතිය අඩු වෙලා තීන්දුව කරන අවස්ථාවත් අඩු වෙලා වෙන දෙයකට හැඩ ගහන්න පුළුවන් ගතිය තියෙනවා හොඳට මතක තියාගන්න ඕනේ. මේ තෘෂ්ණාව හරහා වෛරය ගැටුම ගහපාදීම එන්න තියෙන අවස්ථාවල් ගොඩාක් අපහරි. ඒ නිසා භාවනා කරලා මෙහෙදී යම් දැනුමක් ලැබුවට ගෙදරදී ගිහිල්ලා අනවශ්‍ය දේවල් වලට අල්ලපු දෙට්ටයි අරයාගේ මෙයාගේ වැඩවලට ඇඟිලි ගහලා විනිශ්චය කෙරුවොත් ඉතින් ඒව හොදන්න මේ භාවනා සබන් වලින් බෑ. මේ භාවනා සබන් වලින් පුළුවන් ඉන්නේ බොහොම තුනී දෙයක් අයින් කරන්න. අරව කරන්න තියෙන්නේ හික්මීම හරහා. ඒව කරන්න වෙන්නේ සීල ශික්ෂාව හරහා. නමුත් ඒකට ආදර්ශ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේ ලෝකේ නෑ ඒකට ආදර නමුත් තමක් තමයි ඒකට තියෙන ආදර්ශේ අන්නේම කරන මනුෂ්‍යය තුළ තමයි මේ ශාසනය තියෙන්නේ ඒ නිසා මේ අශීරු තත්ත්වයටපත් වෙලා තියෙන මේ ලෝකේ නැත්නම් මේ ශාසනේ අනේ අපිට පුළුවන් ද දවසේ පුළුවන් තරම් මේ වගේ හදිසි කඩිමුඩිච්ච තීන්දුවට එන්නේ නැතුව එන දෙයට මොන දීමේ හැකියාවක් ලබා ගන්න කියන එක මේ පැයකමාරක වුණ ධර්ම දේශනාවෙන් sannivedanaye වුණා නම් මම හිතන එක සාර්ථකයි කියලා. සියලු දෙනාට ඒක නැවත නැවතත් කල්පනා කරලා බලලා සංකානගත කරගෙන එන්න තියෙන යුද්ධකින් දිනන්නාසේ විනිශ්චය කිරීමේ හදිස්සියකටපත් නොවි උපේක්ෂාවෙන් ධර්ම නියාමයෙන් ඉදප්පච්චේතාවෙන් ධර්මයේ ජය ගන්නට ශක්තිය දහිතේ බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.